නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛාකෝ ආවුසෝ වේදනා සුඛං ඨಿತಿ විපරිණාමං දුක්ඛං චි දුක්ඛා කෝපන ආවුසෝ වේදනා තිති දුක්ඛා විපරිණාමං සුඛන්ති අදුක්ඛම සුඛාවුසෝ වේදනා ඥාන ඥාන චිති ඥානಂತಿ අඥානං විපරිණාමං අඥානಂತಿ තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පදාග දවසේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවකට පෙරඹෙමු කියන ජීවිසුමේ ඒ සම්මුතිය ගත කරන්නේ ඒ අනුව අපි මේ එකතු වෙන දෙවෙනි දවසේ ඉතින් මේ දවස් සඳහා සූත්‍රයක් නම් කරන්න ලැබුණ යෝජනාවක් වශයෙන් දැන් තුංග දිනෙක තමන්ගේ විමසුම් වල සාකරගෙන තියෙන චුල්ල වේදාල සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ පඨම පඤ්ඤාස කියන සඳහන් වෙන බොහොම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රය නැත්නම් මේ වේදල්ල කියන ධර්ම කොටාසේ පිටිබඳව පොඩි හඳුන්වා දීමක් කරනවා නම් මේ මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල සූත්‍රය සහ චුල්ල වේදල්ල සූත්‍රය කියන දෙක ළඟ ළඟ සංග්‍රහ වෙන්නේ සාරවත්න ශාසනය නවංග සත්තු ශාසනය වශයෙන් කොටස් 9කට බෙදලා වෙන් කරනකොට සුත්තං ගෙයං ගෙය්‍යා කරණං ජාතකං උදානං අබ්බෝතං ගෙය්‍ය ගෙය්‍යා කරණං වේදල්ලං ආදි වශයෙන් කොටස් 9කට බෙදලා තියෙනවා. මේකේ සූත්‍ර කියන එක ගෙය්‍ය නැත්නම් සාමාන්‍යයෙන් රචනයක් විදිහට ගාථා කියන එක හතරපද ගාථා වශයෙන් එක එක එක එකට නම් සඳහන් කරලා තියෙනවා මේ වේදල්ල කියන එකට විවිධ පැති වලින් අර්ථ දෙන්න උත්සාහ කළා තියෙනවා. මේ වේදාල කොටස් ඉතාමත්ම ගැඹුරු ධර්ම කොටස බවත් ඒ ධර්ම කොටස ඉස්මතු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් බවත් මේ වේදාල සූත්‍රයන් ගැන සඳහන් කරනකොට අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙන්න උත්සාහ කළා තියෙනවා. ඒ ඉදිරිපත් කරන මේ වේදාල කියන වචනයට කික්කෙන් යන්න පුළුවන් වෙන්නේ Hindu භාෂාවේ සඳහන් Hindu ආගමේ සඳහන් වෙන වේදය කියන වචනයක්. ඒක හුඟක් වෙලාට දැනුම් සම්භාරය මනින මිනුම් ධර්මයක් විදිහට තමයි පේන්නේ. සම් ආකාරයක අපි ඒ කාලේ සරුවත් යනවාසි වැඩ ඉන කාලේ හිටපු බමුණු මහාකාර කුලයක කෙනෙක් උගත් කෙනෙක් පඬිත කෙනෙක් දක්වන්න කියන්නේ ත්‍රිවේද පාරගු. ඒ කාලේ තිබුණු වේදය තුන් ආකාර වූ වේදය සම්පූර්ණ කෙලපැමිණියා වූ ඒ වගේ තමයි සරුවත්න සාසනයේත් යම් කෙනෙක් මේ වේදල්ල කොටාස දන්නවනම් ඒ කියන්නේ බොහෝම විචක්ෂණ භාවයක් ඇති බවයි මේකෙන් පේන්නේ. මේ වේදල්ල කියන වචනයට මූලයේ හොයාගෙන යනකොට බෙන්සිනේ වේදනා නැත්තම් වේදේතිති කියන විඳි විඳිනවා. ඒ අනුව තමයි ලැබෙන අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ප්‍රශ්න ව්‍යාකරණ වලදී වඩා වඩා තීව්‍ර වෙන කැපිපේන ධර්ම කොටස් වශයෙන් තමයි අර්ථකථනය ගන්න තියෙන්නේ. මේ වේදල්ල වලට එන ප්‍රශ්න වලත් ඒකෙන් පෙන්ලා දීලා තියෙනවා නොදන්න දේ කියා දීම සඳහා ප්‍රශ්න අහන ගතියක් තියෙනවා. දිට්ඨි සංදර්ශනා කියලා තමයි මේ වේදල්ලට පෙන්වන තමන් දැන තමයි අත්දැකලා තියෙන්නේ. ඒක තමන් විඳලා තියෙනවා, තීරණය කරලා තියෙනවා, දැනලා තියෙනවා, දැක දැනගෙන තියෙනවා. නමුත් ඒ දරක දරගත්ත පිරිච්ච පුද්ගලයා තවත් ඒ වගේම පඬිත කෙනෙක් දැකපුවාම ඒ Taman දැකගත්ත දැකගත්ත තීන්දුව කරගත්ත ඒ දෘෂ්ටිය අරිකුත් සත්පුරුෂයන් සමග ගැළපීමක් සම්දර්ශනයක් කරන්න යනකොට තමයි මේ ප්‍රශ්න ව්‍යාකරණයක් ඇති කරගන්නේ. ඒකෙන් වෙන්නේ අර මේ එකින් එක ගැත්ත තවත් වඩා හොඳ තීව්‍ර ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් වෙන එක. කතියුතු කර්මේතා ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ඒකදී කරන්නේ Taman දෙයක් කියන්න ඕනේ නම් ඒ කියන්න ඕන දේ පිළිබඳව ප්‍රශ්නයක් අහලා ඒ පිළිබඳව උනන්දු ඇති කරගන්න. මේ විදිහට ප්‍රශ්න රාශියක් අපේ මේ අටුවාචාර්ය වහන්සේ එකතු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නවලුත් මේ වේදල්ය සඳහා ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ දික්ටි සංදස්සනා කියන Taman දැනටම අත්විඳින ලද පරිභාවිත කරන ලද තීරණය කරන ලද තුලනය කරන ලද දේවල් තවත් හොඳ සත්පුරුෂ පඬිතුක කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා මාර්ගයේ ඉදිරියට වේවා. මේකට මුල් වෙන වේදය ඒක නිසා මේ වේදනා චෛතසිකය පිළිබඳව තමයි මේකට ටිකක් නෑදෑකමක් තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ විශාල ධර්ම කොටස රාශියක් සාකච්ඡා වෙනවා. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර කිව්වහම බොහොම දිග භෞමතික කියන ක්‍රම දීගනිකායේ මජ්ක්‍ධිමනිකායේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රය මේක සෑහෙන ධර්ම කරුණු ප්‍රදේශයක් කියනවා. නමුත් මම මේ සූත්‍රයෙන් අද මේ ලැබිලා තියෙන කාලය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් විස්තර කරපු වේදනාවට සම්බන්ධ කොටස. නමුත් මේ සූත්‍රය සාමාන්‍ය ධර්ම දේශනාවලදී ආචාර්ය මත ඇති කිරීමේදී ප්‍රධාන මත රාශියක් ඉදිරිපත් කරන මූලික දේශනා කීපයක්ම මේ සූත්‍රයේ අඩංගු වෙනවා. ඉතින් ඒවා මම හිතනවා ධර්ම දේශනාව කෙලිගෙන යනකොට අවස්ථානුකූලව මතුවේ කියලා. මේ වේදනා චෛතසිකය පිළිබඳව අපිට ඊයේ මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී යම් අවස්ථාවල මතු කර ගන්න පුළුවන් වුණා. සාමාන්‍ය අර අදුපින්ඩික සූත්‍රයේ තියෙන බොහෝ පොත්පත් දිගාරණයක් තුමක් කරාද දන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති සං සංජානනං යං සංජානාති සං විතක්කේති සං විතක් යං විතක්කේති සං විචාරේති විතක්ක විචාර යං විචාරේති සෝ පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරති කියලා ඉතාමත්ම දාර්ශනික මූලයක් සපේන පාටයක් තියෙනවා. අන්න ඒකේ ඇහැට රූපයක් දැකපුවාම ඇහැට රූපයක් වැටිච්චාම ආපాతගත වෙච්චාම චක්කු විඥානය පහළ වෙනවය රූපයක් දිගට පවතින තාක්කල් ඇහත් ඒ දෙසට ඇරී පවතින තාක්කල් හිතත් දැකීම વિશે කියන තාක්කල් මේ තුන එකට ගමන් කරනවා කියලා කියනවා. කින්නම් සංගති ඒ තාක්කල් ස්පර්ශය කියලා කියනවා, පස්සේ කියලා කියනවා. මෙන්න මේක තමයි වේදනාව ඇතිවීමට අවශ්‍ය කරන්නා වූ පදනම. මේන් පස්සේ තමයි ඒ පුද්ගලයා එතන සම්බන්ධ වෙන්නේ. පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය හෝ යාගේ මති මතාන්තරෝ මෙතෙන් නිකන් යන්ත්‍රයක් වැඩ කරන්නේ. ඇහැට රූපයක් දැකලා දැන් දකින්නෙක් බවට පත් වෙනකන් අපිට 100ක් පතක් නැහැ. ඒක යන්ත්‍රයට සිද්ධ වෙනවා. දැනගත්ත ගමන් මේ දැකපු රූපේ සම්බන්ධයෙන් වේදනාව සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අදුක්ඛ සුඛ වශයෙන් පහළ වෙනවා. හැම තැනදීම වගේ මාත්‍රකාවට බැස ගන්න වෙලාවදී මේ චක්කුද්්වාරයෙන් තමයි පටන් අරගන්නේ. නමුත් මේ විශ් දිගටම යනවා කනට ශබ්දයක් ඇහෙනකොට නාසයට ගඳක් වදිනා ගඳ සුවඳ බලන හිත පහළ වෙනකොට දිවට රසයක් වැටිලා රස විඳින හිත පහළ වෙනකොට කයට ස්පර්ශයක් වැදිලා ඒ ස්පර්ශයේ පහසක විඳින හිත පහළ වෙනකොට හිතේ ධර්මතාවයක් වැදිලා ඒ මනෝ විඥානය පහළ වෙනකොට හැම තැනදීම මේ යන්ත්‍රයමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකදී අපි මේ භාවනා මධ්‍යස්ථානයක් කරගන්න. භාවනා වැඩපිළිවෙලක් කරන නිසා අපි මෙතන මතක් කරගන්න ඕනේ මේ ඇහි රූප වැදීම නිසා ඇතිවෙනා වූ චක්කු විඥානය යන වෙන පහස නැත්නම් ස්පර්ශය එයින් ඇති වෙන වේදනාව සංඥාවාදී දේවල් ඉතාමත්ම යොසුලුයි අපේ පද්ධතිය අපිට හම්බෙලා තියෙන මේ පංචස්කන්ධයේ වැඩියෙන්ම පංචස්කන්ධයට වැඩි අපි කියනවා නම් චක්කුවාදී ඉන්ද්‍රිය ධර්මවල ඉතාමත්ම යොහුසුලි ඉතාමත්ම අපිව මත් කරන ඉතාමත්ම අපිව මේ නොමගට යොමු කරන කියලා කියන්න පුළුවන් ඉන්ද්‍රයන්ගෙන් ඉස්සර වෙලාම තියෙන චක්කේන්ද්‍රය තමයි ඒකයි අපි කියන්නේ මොකක් හරි වචනාදයක් එක්කම ඇහැ වාගේ කියලා කියන්නේ අපිට ඇහැ නැත්තම් ඉතින් සම්පූර්ණ අපි අන්ධකාරයක තියෙන නිසා ඇහැ තමයි ගොඩාක්ම කෙලෙස් උපදවන්නේ. ඊගාව නැත්තම් තම වේගෙන් තම සූක්ෂම. තම යොසුළු. ඊගාට තමයි කන, නාසය, දිව, කය. මෙන්න මේ වැඩපිළිවෙල යනකොට ඇහැට වැඩිය අඩු වේගයකින් අඩු ජවයකින් තමයි කන ක්‍රියාත්මක වෙලා කනේ කෙලෙස් උපදීම සිද්ධ වෙන්නේ. ඒකත් වැඩි අඩු වේගයෙන් තමයි නැහැ ඊටත් වැඩි අඩු වේගෙන් තමයි දිවේ ඊටත් වැඩි අඩු වේගයකින් තමයි කයේ සිද්ධ වෙන්නේ ඒ නිසා හැම වෙලාවෙදීම භාවනාව මේ කාය අනුපස්සනාවෙන් කායගත සතිය රූප ධර්ම වලින් පටන් ගන්න කියලා කියන්නේ පුරුදු පුහුණු නැති කෙනා හිත යොදන්න ඕන කරන්නේ ඉතාමත්ම සරල ලේසි තැනකින් ආනේ ලේසිම තැන විදිහට පාවිච්චි වෙන්නේ කය. ඒකට කය තර විදිහටම පහසක් වැඩිච්චාම මොකක් හරි ඇවිල්ලා හැපිච්චාම ඒ ඇහැට කනට නාසයට දිවට නොගොහින් හිත කායේන්ද්‍රිය නතර වෙනවා. කායේන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. එතකොට එතන ස්පර්ශය පහළ වෙනවා. එතකොට කායික සුඛ දුක්ඛ පහළ වෙනවා. මේ විදිහටයි අපිට මේ ආනාපාන ගතියට හෝ පිම්බීම හැකිලීමට සම්බන්ධ කරලා මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩය විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් පොත් කියවන කට්ටිය හුඟක් වෙලාවට කියවන්නේ අර සම්ප්‍රදාන කූලව ඇහින් පටන් අරගෙන යන ක්‍රමයෙන් නමුත් කියවගෙන යනකොට මේ ටික හම්බ වෙනවා. මේ අනුව බලනකොට පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ඒ වැඩ පිළිවෙල යනකොට සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා. එනිසා අපි මේ වැඩ පිළිවෙල මේ වගේ කවදාකවත් බණකින් අහලා නැත්නම් මේ වැඩ පිළිවෙල අපිට ධර්ම සාකච්ඡාවකින් සම්බන්ධ වෙලා නැත්නම් ඒ කියන්නේ සූත්‍රමය ඥානෙ නැත්නම් අපි මේක පිළිබඳව කිසිම පාලනයක් මරණතුරාවට අපිට හම් වෙන්නේ අපි දන්නේ නැහැ ඒක අපේ වගකීම කියලා. අපි හිතන්නේ ඔය සාමාන්‍ය තිරසන් සත්තු වගේ රූප රූප ඇහැට වැටිච්චාම අපි යනුව හොඳයි නරකයි කියලා බැලිල්ල දානවා. නමුත් මේක දැක ගැනීමෙන් දැන ගැනීමෙන් මේකේ සමීකරණ දැන ගැනීමෙන් යාන්ත්‍රය දැන ගැනීමෙන් කවදා හෝ මේක පිළිබඳව අපට නාහපු කාලයට වැඩිය දැන අහපු කාලේ මේක පිළිබඳව පරිචයක් පාලනයක් ගන්න පුළුවන් ය. මේක අහුවටත් වඩා මේ ධර්මයේ අහලා හිත යොදලා තර්ක කරලා අන්වේ ඥානවන්ව චින්තාමය ඥාන පහළ වුණොත් හොඳ පින් ඇති උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙකුට මේක පිළිබඳව බණ ඇහුවට වැඩි කුසල ඡන්දයක් පහළ වෙනවා මේවා කරබැලීමේ ආසාවක්. මේ කියන දේ වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට අපි කියනවා චින්තාමය ඥානය කියලා. ඒක අර සුතමේ ඥානයට වැඩිය මෝරලා. නමුත් ඒක කවදාකවත් විමුක්තිගාමි නෑ. ඒක කවදා හෝ භාවනාවේ භාවනාමය ඥානයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරපු දවසට තමයි අපිට මේ ඇහැට වශී වෙන්නේ නැතුව ඇස්සත්තේ නමුත් අන්දේකුසේ කටයුතු කරන්න කියපු ඒ මහරහතන් වහන්සේලාගේ උපදේශේ කරන්න පුළුවන් බව තේරෙන්නේ භාවනා කරුවොත් පමණයි. කන් ඇත්තේ නමුත් අපිට අන්ධේකුසේ හැත්තේ කියලා මහා කරුණාවෙන් අපිට දේශනා කරලා තියෙන මේ සතාගත වචන වැටහෙන පටන් ගන්නෙ සුත්තමේ අවස්ථාවේදී නෙවෙයි සුත්තමේ අවස්ථාවේදී නම් හිතෙන්නේ ඇහැ තියෙන පින් කරලා ඉපදිච්ච වටිනාදේ ඒ නිසා ඇහැට පුළුවන් තරම් රූප පෙන්වන්නයි හිත තියෙන්නේ ඒ නිසා අපිට රූප වහිනේ විතරක් මදි පත්තරෙත් මදි අල්ලපු ගෙදර බල්ලක් මදි රට රාජ්‍ය වලට ගිහිල්ලක් මදි මේ පට විහාපෝ තේජෝ වායෝ කියලා හතර ඒ වගේ හැඩරුව වෙනස් කරන්න වෙනස් කරන අපි දුවදුව බලන ගැටියක් තියෙනවා සුත මේ වශයෙන් අහලා පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේ කොතනක් තියෙන මේ පටවියාපෝ තේජෝ හතර ඒකෝ කොච්චර දුවදෝ බැලුවත් කවදාකවත් මේ බැලින්ෙන් කෙලවරක් කරන්න බෑ මේ බලන්න බලන්න හිත බාහිරාවර්ති වෙනවා පිටතට දුවනවා ඒ නිසා දෙක වහන්න කියනවා ඒ මොකටද අඩු ගානේ ඒ පිටතට දුවන එක නතර කරගන්න ආ මේ තරමටම සුත්‍රමේ ඥාණයෙන් පස්සේ චින්තාමේ ඥාණයට යනකොට තේරෙනවා අපි පොහොසත් වෙන්න වෙන්න. අපි කකුල් දෙකේ හයිය තියෙන්න තියෙන්න. අපිට බල පුළුවන් කාරකම් එන්න එන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් දෝරේ ගලන රූප රාශියක් පෙන්න පෙන්න ඉන්න එකයි පොහොසත්කම කියලා හිතන. පුළුවන් කාරකම කියලා හිතන. නම්බුව කියලා හිතන. නමුත් මේක සේරම වැටෙන්නේ මේ ලෝකයේ තියෙන පහත්ම තුච්ඡම වූ ආමිෂ සැපේට. ඊගාට තියෙනවා නිර්ආමිෂ සැපේ කියලා එකක්. ඒකදී සර්වචනාසි දේශනා කරන්නේ විවේකජං පීති සුඛං ඇහ රූප පේන්නේ නැති මේ විදිහට වහලා එයින් නැතිවෙන්නා වූ විවේකය තුළ තමයි මේ ප්‍රීතිය සහ සුඛය නිර්ආමස ප්‍රීතිය සහ සුඛය ලැබෙන්නේ ඒකට කියනවා ධිත්ත ධම්ම සුඛ විහරණය කියලා. මේ ආත්මයේදීම සුඛ විහරණයක්. අර වගේ ලාමක පහත්ව දුක සැපක් නෙවෙයි පහත්මකට අපි කියනවා ආමිෂ සුඛය කියලා ඒක රූප මතින් පැනෙන්නේ. නිර්ආමිෂ සුඛය රූප නැතිකම මතින් පැනෙන්නේ. එතකොට ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ මේ දෙක තමයි සර්වඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබුණු සුඛ දෙක. නමුත් සර්වඥාන්සේ අවේදිත සුඛය කියලා ඊටත් වැඩි තාමසියුම් විඳින්න බැරි නොවිඳින අසුරු සුඛයක් මතු කරලා දුන්නා. අන්නේ මට්ටමට මේව දැන තීරුම් කාරණා දැනගෙන කල්පනා කරලා වැඩ කරන එක චින්තාමය මට්ටමයි. ඊට පස්සේ භාවනාවේදී තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඇහැට රූපයක් වටනකොට ඒකට හිත යනවා. ඒ ගියාට පස්සේ මේ තුන සම්පූර්ණ දෙකට වැඩ කරන තාක්කල් අපි බලන්නේ බවටපත් වෙනවා. එතකොට අපි අහනවා නෙවෙයි. අපි ගඳ බලනවා නෙවෙයි. රස බලනවා නෙවෙයි. කයේ පහසෙන් නෙවෙයි පූර්ණ හිත ඇහි තියෙන්නේ. ඇහැ ඉන්ද්‍රියක් බවට පත් වෙනවා මෙන්න මේක මම කවදාද බැලීමකදී දැක ගන්නවා අපි බැලීමේදී බාහිර වස්තුවටයි හිත යොදන්නේ. ඒකයි අපි අර කලින් හිතාගෙන ගමු නම්බුකාරකව පුළුවන් කාර්කම ඇහැ හොඳට කියනවා කියේ. නමුත් භාවනා කරනකොට බලන්නේ බව. බලනකොට තමන්ගේ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන හැටි යන්ත්‍රණය දැක ගන්න නම් සුත්තමේ ඥානෙ මදි. චින්තාමේ ඥානෙ මදි. නමුත් මේ දෙකේ පිළිතමකින් කරන භාවනාමේ ඥානෙ අවශ්‍යයි. අන්න ඒකට තමයි මේ චුල්ල වේදල සූත්‍රයේ ඕම ලස්සන උපමා ටිකක් එහෙම නැත්නම් බලන්න පුළුවන් ජනෙල් කවුරු ටිකක් අරලා දෙනවා අපිට. ඉතින් මේ සූත්‍රය මගේ බුද්ධිගලික නිරීක්ෂණයක් වෙන්නේ නැති මේ කාන්තාවක්ෂයට බොහොම ප්‍රිය ගතියක් තියෙනවා. එකක් වෙන්න ඇති වේදනාව පිළිබඳව පුරුෂයන්ට වැඩි අයිතිවාසිකමක් කාන්තාවට තියෙනවා. දෙවෙනි එක වෙන්නේ නැති මේ ධම්මදින්න තෙරුණ කෙරෙන රහත් මෙහෙණින් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ වෙන කිසිම තැනක හම්බ වෙන්නේ නැති විදිය බොහොම විචක්ෂණ ක්‍රමයකට. ඉතින් ඒක නිසා අදත් ආරාධනාවේ කාන්තාපක්ෂේ. ඒ නිසා මේ පිරිසත් තුලත් ගොඩක් ඉන්නේ කාන්තාපක්ෂේ තමයි. ඒ තමයි තමයි මේ පැත්තේ මාගාවෙන් අහයි කියලා. මොකද මේක කාන්තාපක්ෂයේ තියෙන පඬිතකම කාන්තාපක්ෂයේ තියෙන අධික ප්‍රඥාව සර්වඥාන්සේ ආගේ කරන තැන. මම අර ඉස්සලා කියන්න කියලා හැතුනේ අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන පටිච්චසමුප්පාදේ උඟාක් මේ දැනුම් තේරුම් නැති ධර්මයේ පිළිබඳ ගැඹුරු වෙන උගෝදේ මේ ශාස්ත්‍රීය වශයෙන් හෝ භාවනා වශයෙන් ඉගෙන ගන්න. ඒකට හුඟක් බනහනවා. මොකද මේ තාම වැදගත් සම්දිස්ථානේ මේ වේදනාවෙන් තණ්හාව ඇති වෙන්නේ නැතුව වේදනාව මේ ධම්මදින දෙනින්නාංශේ කියාපු තාලෙටම ඉන්නකොටම වේදනාවයිසිකේ පහළ වෙනකොටම අප්‍රමාදීව වෙනස් මෙනෙහි කරගත්තොත් ස්වභාවයෙන් පුරුද්දට ඇබ්බැහියට පහළ වෙන තණ්හා වෙනුවට ප්‍රඥාව පහළ කරගන්න අවස්ථාවක් එන්න තියෙනවා. එන්න පුළුවන්. ආහනේ සංදිස්ථානට තමයි අපි මේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ වේදනාපච්චය තණ්හා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. දවසක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවක් පටන් ගන්න තියෙනවා මේ ද්වාදශාකාරයේට මොකද්ද අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විශාල පිටසක් ඇවිල්ලා තියෙනවා බණහන් නමුත් මේ බණ කොච්චර දුරද කියලාද කියනනම් පැය දෙක තුන ගිහිල්ලා තියෙනවා එක එකන නැගිටලා යන්න පටන් ගන්නවා හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ධර්ම ගෞරවයෙන් බණහනවලු අහලා අහලා අහලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා ඉවර කරන්නත් බෑ මේ දිගට යනලු අංචුර බලනකොට එකම එක උපාසකම්ම කෙනෙක් විතර ඉතුරුනේ බණහන්න තේරම නැගිටලා ගිහිල්ලා තියෙනවා ආම්දුරටත් අයින් කරලා බලනකොට අර උපාදකම බොහෝම වුණාවේ බණ. ඊට පස්සේ ආම්දුරෝ වටාත් අයින් කරලා කිව්වලු මෙවැනි බණක් අඩුගානේ එක උපාදකම කෙනකින් හෝ වගේ වුණා දකින්නවනම් වටිනවා උපාදකමන මේක තේරුණාද කියලා. උපාදකම කිව්වලු මට නම් ද්වාදසාකාරයේ තේරුම් නැහැ ස්වාමීන් වහන්සේ පස්සපච්ච වේදනා කියන එක නම් තේරුණා කියලා පස්සපච්ච පොඩ්ඩක් අත ගාවා. එහෙනම් මේ අමාරුයි. මේ කියන්න හදන දේ ටිකක් අමාරුයි. ඒ නිසා හොඳ කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මේ දුර්වල යන කතාවක ඉතාම වැදගත් සංදිස්ථානයක් අපි අල්ලගෙන අන්නේ සංදිස්ථානය දුර්වල කරගත්තොත් සම්පූර්ණ දඟල දෙකට කඩන්න පුළුවන්. දෙකට නෙමෙයි අඩු ගන්න දඟල දිගාරින්න පුළුවන්. මේ පුරුකට පහර දෙන්න අපි හදන්නේ උපාදකම්මා පහර දීලා තියෙන්නේ පස්සපච්චා වේදනාවට. අපි කරන්න හදන්නේ වේදනාපච්චා තණ්හා කියන තැන. හැබැයි පස්සපච්චා වේදනා කියන එක තමයි අභිධර්මයේ උගන්වන ඉතාමත් වැදගත් සම්දිස්ථානය. මොකද මේ පස්ස කියන චෛතසිකය ඉතාමත්ම සූක්ෂමයි. මූල ධර්මවලට සූක්ෂමයි. ඒ වගේම අධ්‍යක්ෂණයට සූක්ෂමයි. ඉතින් ඒක නිසා මේ චුල්ල වේදාල සූත්‍රය කොහොමද මෙතෙන්ට එන්නේ? අපිට යන්න වෙනවා ඒ කතාව පොඩ්ඩක් අතීතයට නැත්තම් නිදාන කතාව. ඒ කාලේ රජගහනුවර මේ ධම්මදින සහ විසාක කියන දෙපළ විසාක කියන්නේ පුරුෂයා ධම්මදින කියලා කියන්නේ ස්ත්‍රියව සිටු කුලයේ ඇත්තෝ මේ දෙපළ විවාහ වෙලා ඒ කුහු ජීවිතය ගත කරමින් ඉන්න කාලේ අටුවා කතාවල හැටියට කියනවා නම් සරුවචනන්ද ඉස්සෙල්ලාම රජගහනුවට වැඩපු වෙලාවේ බිම්බිසාර රජුගේ ආරාධනාවට එතන බිම්බිසාර රජුරණ ඇතුළු විශාල පිරිසක් එදා ඒ ප්‍රථම ධර්ම දේශනාවෙදීම සෝහන් මාර්ග පරස්ත ආර්යයන්වවට පත්වෙච්ච බව සංග්‍රහ පුත්වල සඳහන් වෙනවා. අන්නේ වෙලාවේදී සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක් තමයි විසාක උපාසකතුමා. නමුත් ඒකේ ඒ උපාසක මහත්තයා ඒ ගෘහ ජීවිතේට කිසිසේත් බාධා නැති වෙන විදිහට තමන්ගේ ශ්‍රද්ධාව තියාන අර ධම්මචින්නාව සමග පෞල් කාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ දිගටම ඒ අර සෝතාපට්න කෙනෙකුගේ තියෙන සාමාන්‍ය ගති විදිහට දර්ශන කාමෝ සීලවතන් සද්ධම්මං සෝධිපිච්චති විදිහට නිතරම සීල තුන් ගුණ තුන් දකින්න සරුවචනන් සමීපට යනවා. ඒ වගේම බණ අහන්න කැමති. ආන්නේ ගැති නිසා ලබෝ කාලයකින් මේ ගිහි ගේම කටයුතු කරන ගමන් මේ දෙවෙනි මාර්ගය වෙන්නේ සකදාගාමී මාර්ගය. තව ටික කාලයක් යනකොට ඒ දිගට තිබුණු උත්සාහය නිසා අනාගාමී මාර්ගඵලස්ත පුද්ගලෙක්වත් පත් වෙලා තියෙනවා. එදා ඒ පත් වෙච්ච දවසේ මෙතෙක් කල් තිබුණ විදිහේ මේ දෙහෙට වැඩි වෙනසක් වෙලා කියනවා අර පෞල් ජීවිතය ගෘහ ජීවිතය පිළිබඳව තීරණයක් ගන්න හිතිලා තියෙනවා. තීරණ ගන්න වෙලා තියෙනවා ඒ අභ්‍යන්තර සැකස්ම අනුව. එදා බණහල ගෙදර යන වෙලාවේදී වෙනද පුරුද්දට ධම්මදින්නාව උඩුමහල් කලාවට ගොඩ වෙන තරප්පු පෙළේ උඩ ඉඳගෙන එතුමාව සිප වැළඳ ගන්න වගේ අද්දක දිගහැරලා තියෙනවා. එතකොටම ඒ ඉශාක උපාසකතුමාට කල්පනා වුණාලු දැන් ඒ අර ස්ත්‍රියාවක් සමග ඒ කාය සංසර්ග හෝ නැත්නම් ඒ බැඳීම් කරනකොට පැකිලෙන ගතියක් ඇකිලෙන ගතියක් ලැජ්ජ බය දෙකක් ඇති වෙන ගතියක් ඒ නිසා වෙනදා ඒ සුපුරුදු විදියට ඒ උණුසුම් ආලිංගන වෙනුවට එයා අත් දෙක අක්ලගෙන තියෙනවා එතකොටම ධම්මදිනාව තේරුම් ගන්න තියෙනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙනදා මෙහෙම නෙවෙයි මොන සාදරේ නමුත් ඒ වෙලාව මොනවක්වත් අහලා නැහැ ඒ තරම්ම දෙන්නගේ අවබෝධයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒකා හිතලා තියෙනවා රාත්‍රී අහන්නම් කියලා හම්බෙලා නැහැ. පවදා ආනේ වන්දන වෙලාවේ විසාක උපාසකතුමා වෙනම තැනක තැනකට ගිහිල්ලා තමන්ගේ ආහාර ටික ගෙනගෙන වන්දලා දෙනවා. මේ දෙවි ධම්මදිනාව දවස් දෙකක් විතර බලලා අන්තිමට ඒ විසාක උපාසක මහත්තයා කාමරයට ගිහිල්ලා කියනවා. එතකොට මෙයා වෙනම පැත්තකට ගියා. ඊට පස්සේ අහලා තිනවා මොකද මේ වෙලාවේ ආවේ කියලා. ඇත්තම තමයි මම මේ මේ අමෝරාවෙන් තමයි කාමරේට ආවේ. මොකක් හරි මේ මේ මම මේ දැකපු වෙනසක් තියෙන නිසා මම අහන්නයි ආවේ. මොකක් හරි ලෙඩක්ද නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මම පිළිබඳ සැකයක්ද මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියලා දුන්නා නෑ එහෙම මගේ කිසිම ලෙඩක්වත්. එනදි වෙන මානසික තත්ත්වයක්වත් මගේ මේ වැඩ කටයුතු බාධාකත් මේ ධම්මදිනාව එකට තරහක්වත් මොනවත් නැහැ කියලා. ඊට පස්සේ කියලා දෙනවා මම මේ වෙලාවත් දෙක තුනක් බලන්නේ කියලා මම මේක දැනගන්නයි අහන්නේ කියලා. ඉතින් ඒ උපාසක උපාසකතුමා ධම්මචිනාව ගැන හොඳට කල්පනා කරලා කියලා තියෙනවා දැන් මම මේ ඉන්න සත්‍යයේ මේ සාමාන්‍ය ගෘහ ගෘහණියක් වශයෙන් කටයුතු කරන ධම්මචිනාව තේරුම් ගන්න බෑ. නමුත් තේරුම් ගන්න නැතුව මම මේක වසංගවුවොත් ඒ මෙතෙක් කල් අපි තාම අන්‍යෝන්‍ය ආවෝදෙන් ගතකට ගත කරපු මේ මිනිස්යාට විශාල චිත්ත පීඩාවක් වෙනවා. කපුවට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා මොකද කරන්න කියලා හොඳට කල්පනා කරලා නමුත් හිතලා තියෙනවා මේ කාන්තාවට මේක දැනගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේක අවබෝධ කරගන්න තරම් ශක්තියක් ඇති කියලා කියලා කියනවා මම මේ වගේ සරුවත්තරනාංශය ආශ්‍රය කරපු නිසා මගේ අභ්‍යන්තරගතම වෙනස් කම්මගයක් වෙලා තියෙනවා. ඒ නිසා මට දැන් ගෘහ ජීවිතය පිළිබඳ ඉච්චරම රුචියක් මනාපයක් නැහැ. ඉතින් ඒකල මුණ දිහා බලනකොට මේක ධම්මදිනාව මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වක ඉන්න බව වගේ වැටහිලා තියෙනවා විසාකාට. විසාක උපාසකතුමාට. ඊට පස්සේ කල්පනා කරලා කියලා තියෙනවා මම මේක කිව්වේ නැත්තේ මේ කවදා හරි කියන්න වෙන බව දන්නවා අපි දෙන්න ළඟ තියෙන මේ එකිනෙකා කෙරෙහි සෙනෙහස නිසා ඒක නිසා මම කැමැති මගේ වැඩ බලන්න පැත්තකට ඉන්නේ මෙතන 80 කෝටියක ධනෙ තියෙනවා දැවැද්ද සම්ප්‍රච 40 කෝටියයි මගේ පැත්තේ 40 කෝටියයි ඒ නිසා මේක අරගෙන කැමැති නම් දෙවෙනි විවාහයක් කරගෙන ඉන්න එහෙම නැත්නම් අපි දෙන්නට එකට ඉන්න ඕන නම් මට සහෝදරයෙකුට සලකන්න එහෙම නැත්නම් පුතෙකුට සලකන්න එහෙනම් මම සහෝදරියෙකුට හරි දුවකට තේ හරි සලකගෙන ඉන්නම් අපි ඒ විදිහට කටයුතු කරමු කියලා. ඊට පස්සේ සම්මතිනව කතා කරලා දෙනවා මේ මොකද මේ කාරණා මොකද මේ කියන්නේ. ඊට පස්සේ කියනවා මේ ධර්මයේ පිළිබඳ අවබෝධ වෙනකොට ඒ රූපයන් පිළිබඳව ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන පිළිබඳව අභ්‍යන්තරයේ වෙනස වුණාට පස්සේ අර වෙනදා වගේ ඒ රූප දැකීමේ ආස්වාදයක් ඇත්තේ නෑ ඒ වෙනකොට පුළුවන් තරම් අර විවේකජෝ ප්‍රීතිසුඛය. එහෙනම් සුවහගෙන කනට එන ගෝසාවල් නැති විවේක ස්ථානයකට ගිහිල්ලා නහයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව කටෙන් කතා කරන කෑම ගන්න දේවල් පවා නොකර විවේකීව බණක් භාවනාවක් කරගෙන කායගත සතියෙන් හෝ වෙන දෙයකින් ඉඳගෙන සැපන්දිය. ඉතින් ධම්මදිනා කියවල ඕක මේ පුරුෂයන්ට පමණක් තියෙන සැපද නැත්නම් කාන්තාවන්ට කැපද කිය. ඒකෝලි මේක පංචස්කන්ධ දින ඕන දෙයකට කරන්න පුළුවන්. ඒ නිසා කැමැතිනම් මේක කරමු කියලා. ඊට පස්සේ සම්මතිනාව කියලා කියනවා ඉතින් මේක මිනිස්සෙන්න කැප දෙයක් නම් මම කැමති මේක පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ ගාම විසාක උපාසකතුමා රජුරෝ ළඟට ගිහිල්ලා සිටුවරේක වශයෙන් ඒත් රජුරෝ ඇහුවට පස්සේ කියලා කියනවා මේ ආවේ මොකද ඊට පස්සේ කිව්වලු මට මේ හොඳ සරසන ලද රතයක් අවශ්‍යයි. ඒ මොකටද සම්මතිනාව උපාසකාරාමයට කියලා නතර කරන්නේ. ඊට පස්සේ රට සරසලා සම්මතිනාව සම්පූර්ණ පෙරහැරේ අනගාමී ගිහිල්ලා උපාසිකාරාමයක නැත්නම් භික්ෂුණී ඒ කියන්නේ උපස්සයන් කියලා කියන්නේ උපා භික්ෂුණීන් ආරාමයට ගිහිල්ලා පැවිදි කරලා තියෙනවා. ඊපස්සේ විසා මේ ධම්මදින පිරිනාංශේ කල්පනා කරාලු දැන් මේ ධන්න කියන පළාත ටික දවසක් යනකොට විශාල ලාභ සත්කාර. හැම කෙනෙක්ම ඇවිල්ලා වඳිනවා හැම කෙනෙක්ම කියන විශාල බරපතල අභිනිෂ්ක්‍මණයක් කරේ ඒක නිසා හැම කෙනෙක් වෙනවා බලන්න. පස්සේ කල්මනා කියනවා මේකට නෙමෙයි මම පැවිදි වුණේ මේක ඒකාන්තයෙන් පරිබෝධයි කියලා ඈත පළාතකට ගිහිල්ලා. ඉතින් ඒකට විසාක දැනගත්තා මේ මේ ධම්මදිනට යමක් කමක් තේරෙනයි කියලා නිස්සද්දව ඉන්න දුන්නා. නමුත් ඒ ධම්මදින මෙහෙණින් වාසේ රහත් මේ භික්ෂුණීන් වහන්සේ බොහෝමත් ප්‍රතිඥ ඇති කෙනෙක්. නුබෝ කලකින්ම හරියත් භාවයටපත් වුණා. පත් වෙලා සර්වඥාන්සේ වන්දනා කරන්න ආය රජගහනුවට එනකොට විසාකාවට සැක විසාක උපාසකට සැකයක් ඇති වුණා මෙච්චර ආසාවෙන් ගිය මිනිස්සයා දැන් ආපහු ආවා දැන් ආපහු ආවට පස්සේ ආයෙසරයක් අර වගේ මිනිස්සු හම්බෙන්නයි ලාභ සත්කාර වලට වැටුණාට පස්සේ මොකද වෙන්නේ කියලා මේ ළමදින්න මෙහෙණින්නාසේ පිළිබඳව පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා ගියා ප්‍රශ්න අහන්න මේක ඇත්තටම බොහොම වැදගත් සිද්ධියක් පවුල් කණැත්තා. ඒ යම් පවුලක ස්ත්‍රියාව ධර්මයට උඟාවක් නැඹුරු නැඹුරු කටයුතු කරනවා නම් ඒ ස්ත්‍රියව පුරුෂයාදියා බලන්නේ අමුතු තාලයකට. ඒ වගේම පුරුෂයා යම් ආකාරයකට ඉතාම ධර්මයට නැඹුරු ගත කරනවා නම් ඒ පුරුෂයා ඒ වනේ ආශාවක් කරන්නදී තමන්ගේ භාර්යාව දිහා බලන්නේ අමුතු තාලයකට. මේකම පවුල් කඩා හැරෙන්න හේතු වෙලා තියෙනවා. ධර්මයේ තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ අර ඒ ධර්මයත් එක්ක තමයි යන ගමනේ අර වේගාධිකකම නිසා දෙන්නට දෙන්න අමතර දික්තිගත වෙන්න ඉඩ තියෙනවා. ඒ උගෝ පරිසං වෙන්න කරනවා. ඉතින්දි හොඳට පේනවා විසාක උපාසකතුමා තාමත් බැලුවේ අර ගෙදර දොරේ වැඩ කරන ඉන්න ගෘහණිය. හැඳිමිතේ ඥානදීන මෝඩ මිනිසයා. මෙච්චර මාරුවෙන් ගැලවිලා පිටතනට ගිහිල්ලා දැන් ආපහු ආව Taman ඉන්න තැනට කියලා ප්‍රශ්න අහන්නයි මේ ලෑස්ති. ඒතකොට මේ විහාක් කියලා කියන්නේ එතකොට අනාගාමී ඵලස්ත ආර්යයන් වහන්සේනවා. නමුත් තාම කල්පනා කෙරුවේ අර වර්ණ පුරුදු තාලයට වගේ. ඉතින් යම් කිසි කෙනෙක් ඊට මෙපිට අපි කියමු දන් දෙන්නේ නැති ස්වාමියෙක් කියන දන් දෙන භාර්යාවක් ඉන්නවා නම් ඒ භාර්යාව ස්වාමියා දිහා බලන්නේ මම අමුතු තාලේ. මම විතරයි සාසනය දන්නේ මේ මනුෂයා කරන්නේ. එහෙම නැත්නම් පුරුෂයා ඒක කරනවා ස්ත්‍රියව දිහා කරන්න වෙන කාලයකට. නැත්නම් පුරුෂයා දාන දෙනවා ස්ත්‍රියව දාන සීල දෙකම කරනවා. නැත්නම් පුරුෂයා දාන සීල දෙකම කරන ස්ත්‍රියව දාන විතර මේ සෑම තැනකදීම මේ විසාකා මේ ධම්මතින මෙහිණින් ආගේ පස්සේ එලිකමතාවට මේ ධර්මය විමුක්තිය පිණිසවත් පහසුව පිණිසවත් ලේසිය පිණිසවත් ගන්න දන්නේ. ඒකත් දැඩි කරලා අල්ලනවර මොකಾದ මොකක්ද බලාගත්තා. ඒක ඒකට වෙන්නේ එකිනෙකා පිළිබඳව මතිමතාන්තවල සෑහෙන ප්‍රශ්න එනවා. නිසා ධර්මයට යන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ අපි ළඟ මේ තව කෙනෙකුගේ මානසිකමගේ මානසික මානසික තත්ත්වය අවබෝධ කිරීමේ ශක්තිය මේ ධර්මය වෙනුවෙන් ධර්මය කරනවා කියලා කැප කරන නරකයි. හැම වෙලාවෙදීම අනික් අත්තු ඒ අත්ගේ වැඩ පිළිවෙල කරගෙන අනේක පිළිවඳව අපි අවබෝධ කරන ශක්තියක් තියෙනවා. මුලින් මෙතනත් මේක වෙලා තියෙනවා. මේක නම් හැබැයි අපේ ලාභයට වෙලා තියෙන්නේ කොහොම හරි විසහකතුමා ගිහිල්ලා ඒ ධම්මදින මෙහෙණින් ආශ්‍රය හම්බෙලා කතා කරලා තියෙනවා. මේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? මේ පංච උපාදානස්කන්ධ. එතකොට මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයගේ නිරෝධ මාර්ගය කියන්නේ මොකක්ද? ඉතින් ප්‍රශ්න අහගෙන ආගෙන යනකොට හරියට ඒකට උත්තර දෙනවා. උත්තර දුන්නට ඒ මොකක් කරලා සූත්‍රයේ මේ කොටස් සඳහන් වෙන්නේ අටුවාවේ සඳහන් කරන විසාක තුමා හිතනවලු මේවා ඉතින් අහලා කටපාඩම් කරලා දෙන්න පුළුවන් උත්තරනේ. ඒ නිසා තාම මෙයා ඥානයක් ලැබලා තියෙනවද නැද්ද දන්නේ නැහැ කියලා අර ඒකට විසාකෝපාසකතුමත් අපේ පිනට හොඳට ධර්මයේ ගන්නවා අනාගාමි පලස්තයි. දිගින් දිගට දිගින් දිගට ප්‍රශ්න අහගෙන යනවා. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තුන් බලක තුන් ආකාරයක ප්‍රශ්න අහනවා. එක තැනක හොඳ ලස්සනට ඒ ධම්මදින මේ නිනාසෙ පෙන්නලා දෙනවා. මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ කොහොමද සීල ශික්ෂාවට සීල අංගවලට සීල ශාසනය වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට බෙදා. කොහොමද ඒක සමාධි කොටස වශයෙන් සම්මා සති සම්මා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කොටස වලට බෙදාන්නේ. කොහොමද සම්මා සංකප්පයයි සම්මා දිට්ඨියයි ප්‍රඥාන්තයටපත් වෙන්නේ කියලා බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඒකදී විස්තරයේ හරි ලස්සනට අපි එදා කරපු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කොටසක් නිසා පොඩ්ඩක් මෙතන නතරලා යන්න මම කැමතියි. කොහොමද සම්මා සතියයි සම්මා සම්මා වායාමයයි දෙක සමාධියට සුදු දෙන්නේ? සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුනටම කියන්නේ සමාධි අංග කියලා. සමාධි ශික්ෂාව කියලා කියනවා. මේක සමාධි ශාසනය කියලා කියනවා. ආන ඒකෙදි ඒ සම්මා සමාධියම තමයි මෙතන මේ සමාධි අංගය වෙන්නේ. නමුත් ඒක කවදාකවත් තනියම හට හට ගන්න බෑ. ඒක හට ගන්න නම් අනිවාර්යයෙන්ම සම්මා සත්‍ය පිළිගන්න ඕනේ. ඒ සම්මා සතියේද දිගින් දිගට අඛණ්ඩව දිගට පවත්වාගෙන යන්න සම්මා වායාමය අතෝරක් නැතුව මේ ව්‍යායාමය කරන්න ඕනේ. ඒකෝට තමයි සම්මා සමාධිය හිතේ තියෙන එක එකතු වෙලා නැගිටලා ශක්තිමත් වෙලා වීර පුරුෂයෙක් වශයෙන් එන්න තියෙන්නේ. ඒකෙදි බොහොම ලස්සන උපමාවක් තියෙනවා. ඒ අටුවාපතේ සඳහන් කරලා යම් කිසි පුරුෂයෙක් ඒ පවතින නැකත් කෙලියක් සඳහා හෝ මොකක් කර දෙයකට උයනට යනවා ගිහිල්ලා ඒ අපු ගහක හරිගත්තාගත්ත සපු මල් නෙලන්න උත්සාහ කරනවා. නමුත් ඒ පුද්ගලයාට පේන්න තියෙනවා ඒ සපු ගහ බොහොම උඩ මල් හටගෙන තියෙන්නේ ගන්න බෑ. නමුත් හොඳ වෙලාවක එතන සහචරව දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ මල් ටිකක් නෙලා ගන්න ඕනේ කොහොම එක්කෙනෙක් එතන නැමිලා කොණ්ඩ දෙනවා. එයා ඊට පස්සේ ඒක අර පුද්ගලයාගේ කොණ්ඩ උඩට නගිනවා. නැගලා බලපුවාම අර යට තියෙන පදන මෙච්චර හයිය නැති නිසා කොන්ද උඩ සම්පූර්ණයෙන්ම නැගිට ගන්න බෑ මෙයා. Taman පොඩක් නැමිලා. ඒකට අනිත් එක නැහිලා උර දෙනවා. එතකොට උරෙන් අල්ලගෙන කොන්ද උඩ හිටගෙන තරන්න පුළුවන් වෙනවා අර සපු මල් වෙනවා. ඊට පස්සේ ඇති වෙන්න මල් වෙලා කියලා යායේ නැකත් කෙලිය කරනවා. ආන්නේ වගේ තමයි මේක පෙන්වන්නේ සම්මා සතියක්. සම්මා වායාමයක් දෙක නිතරම මේ සම්මා සමාධිය ඔසවලා තියන්නත් ඕනේ වැටෙනකොට නැගිටලා තියන්නත් ඕනේ. ඒ නිසා මේ තුනටම සම්මා සමාධිය කියන. ඒ වගේම තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට සම්‍යක් දෘෂ්ටිය නියම සංකල්පයෙන් තොරව ඍජුව නැගිටින්න ඉන්න බෑ. මෙතන සංකල්පේ වශයෙන් පෙන්වන්නේ අරමුණ මෙනෙහි කිරීම සඳහා යොදන විතක්කේ. විතක්කයිසිකේ හරියටම එල්ලෙටම වැඩි වැඩි තියෙන්න ඕනේ යම්කිසි වස්තුවක ඇත්ත ඇති හැටි දැක ගන්න. ඒක පිට ගියා නම් ආයෝනිසෝ මනස්කාරයට වැටෙනවා. ආයසරයක් සත්‍ය සමාධිය නැති වල්මත් වෙච්ච චිත්තක්ෂණක් මැදට වැටෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව සංකල්පේ නැත්නම් විතක්කේ නැත්නම් මෙනෙහි කිරීම එකම අරමුණටම වැඩි වැඩි වැඩි වැඩි හිතියොත් තමයි ඒ අරමුණේ ඇති හැටි දැක ගන්න පුළුවන් කියලා මේක මේ මේ සූත්‍රයට අටුවා කපේන මේ ආචාර්යයන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට ගිහිල්ලා අන්තිම වෙනකොට සූත්‍රය අවසාන වෙනකොට මේ විසාක උපාසකතුමා ඒ ධම්මදිනාවගෙන් අහනවා කතිපණායේ වේදනා. ආර්යවනි වේදනා කොටෙක් වෙයි. එතකොට මේ ධම්මදින මෙනිදාන්ති කියනවා වේදනා ආවෝ විසාක තීනි හොන්ති සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා කාය කායික වාචික මානසික කායික චෛතසික වේදනා කොටස් තුනක් තියෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඊට පස්සේ අහනවා අහන්න නැති ಜಾති ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් අපේ හිතට එන්නේ නැහැ ඒක තමයි මම අර පාලි පාඨයේ මුලින්ම සඳහන් කරේ. ඒ කියන්නේ පාලි පාඨයේට හම්බෙන උත්තරේ ඒ විසාකා වහනවා මේ සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. මේක අපිට අහෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුඛ වේදනාව ගත්තොත් ඒකේ දුක්ඛේ පැත්තක් අහිල්ලක් අපිට මේ අපි දන්න ක්‍රමයට අපේ හිතට එන්නේ නැහැ. ඒ වගේම දුක් වේදනාව ගැන අහනවා මේ දුක් වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. මේක ඉච්චර අපිට ගැම්මක් කියන්නේ නෑ. නමුත් අහනවා ඊට පස්සේ ඉතාම වැදගත් ප්‍රශ්නේ මේ මත තියෙන ওই කියන අදුක්කම සුඛ වේදනාවේ සුඛය මොකද්ද දුක්ඛය මොකද්ද කියලා. අන්න එතෙන් තමයි අපි මේ මේ ධම්මදින මේ රහත්මේ නාසිකේ තියෙන විචක්ෂණ බුද්ධිය පාණ්ඩිත්‍ය ඒ වගේම අර ගම්බීර ප්‍රඥාව දැකගන්නේ වගේම ප්‍රායෝගිකව ඒක යොදාගන්නේ ඒ රහත්මේ නාසික මතක් කරන්නේ සුඛා කෝ ආවසෝ වේදනා සුත්‍ති සුඛං විපරිණාමං දුක්ඛං සුඛ වේදනාව කියන එක ඇහැට රූපයක් වටලා ඇහැට හිත ගිහිල්ලා ඒ දිගට ඇහැ පෙනීම පවතිනවා. ඒ වෙලාවේදී අපිට පහළ වෙනවා අනේ මේක දැක්කා මංගලයි. මේක දැක්කා හොඳයි. මේක දැක්කා සුඛයි. මේක දැක්කා මිහිරි කියලා. මේ වේදනාවේ වින්දනය, පිංගීම සුඛ වතිය සාත වශයෙන් දකිනවා. මිහිරි වශයෙන් සුඛ වශයෙන් දකිනවා. ආන්න ඒක පවතින තාක්කල් මේ සුඛ වේදනාව දිගට ස්ථිතිය කියලා කියන්නේ ස්ථිතිය පිහිටීම ඇතිතාකල් සුඛයි. යම් වෙලාවක විපරිණාමයට ගියා නම් දුකයි. සුඛ වේදනාවෙන් ඉවත් වෙන්න ඕන. සුඛ වේදනාව වෙනස් බවට පත් වෙනවා නම් දුකයි. ඊට පස්සේ දුක් වේදනාවේ අපි නරක අකුල බලුකුණක් හරි සර්පකුණක් හරි වමනේ ගොඩක් හරි අසුචි ගොඩක් හරි මොන හරි දෙයක් දකින්න ඒක අපි දකින්නේ අවමංගලයක් දුමංගලයක් නොදැකිය යුක්තක් පිළියෙ. ආන්නේ මේකක් දකින්නකොට ඒ අපුල දර්ශනය තියෙන තාක්කල් අත් දෙක ඒට යොමු වෙලා තියෙන තාක්කල් පෙනීම පවතින තාක්කල් අපිට දුක් වේදනාවක් තමයි පේන්නේ. නොදකින් කියන හැඟීම, නොපතන් කියන හැඟීම. ඉතින් ඒ අර ස්පර්ශය ඒ රූපයක් පේනවා. ඇහත් ඒ දෙසට උම වෙලා තියෙනවා. දැකීමක් දිගට සිද්ධ වෙන තාක්කල් පිටිය පවතින කාක්කල් දුකයි. ඒක විපරිණාමයක් වෙනවා නේද? ඒ ඒ ජරා දර්ශනය කොනොපෙනිය. එහෙම නැත්නම් අපි වෙන දිහාවකට යනවා. එහෙම නැත්නම් අපිට ඒ වෙලාවේ ඇහි දර්ශනේ මත වෙනවා කවුරු හරි කනට කතා කරන શબ્දකින් අපේ හිත කැඩෙනවා. ඒ කොයි දේ වුණත් අර දුක් වේදනාවේ පරිණ විපරිණාමයේ සුඛයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ පෙන්නවා අදුක්කම සුඛ වේදනා ඥානං ඥානාචිතං අඤ්ඤාතා දුක්ඛ. අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ දන්නවනම් මම දැන් මේ ඉන්නේ අධික්‍රම සුඛය කියලා ඒක සුඛයක්. Taman දන්නේ නැත්නම් ඒක දුක්ඛයක්. ඉතින් මේක මේ ආනාපාන සති භාවනාවට දානකොට අපි නිතරම කියනවා ආස්වාද ප්‍රසවාස දෙකට මේක කැඩුවට පස්සේ ආස්වාසයේ ප්‍රසවාසයෙන් වෙන්කොට දකින්නේ කියලා. මේකට උගෝදනේ ප්‍රතික්‍රියා කරනවා. දකින්නවා. ඒක ඔබ පිළිබඳ මොකද්ද විශේෂත්වය? අපිට ඕන කරලා තියෙන ආනාපාන ධ්‍යානයක් ලබන එකයි. කොයි වෙලාවද ආලෝකය එන්නේ, කොයි වෙලාවද මට බුදු පිළිමයක් පේන්නේ, කොයි වෙලාවද අරක මේක තමයි අපි කල්පනා කරන්නේ. නමුත් යෝගාවචරයට උපදෙස් දෙන ගුරුවරයා මතක් කරන්නේ ආසල් ප්‍රසාද දෙකේ ආස්වාසේ අත්දැකීම ප්‍රස්වාසේ වෙනකොට දැනගන්න. මේක මහ විශාල ගැඹුරක් තියෙනවා. මේ දුක්ඛ සුඛ වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවයි කියන මේ තුන වාගේ ආස්වාද ප්‍රසාද දෙක වෙන්කොට දැන ගැනීමේ මේ වටිනාකමක් තියෙන එකයි මම මේ සායිසික ධර්මයක් වෙන වේදනාවෙන් ගත්ත කතාව නතර කරලා මේ රූප ධර්මයක් වෙන ආස්වාසපත තැහැරුවේ. අපි යම් වෙලාවකට ගන්නවා නම් මේ ආස්වාසය මං අත්විඳින එක ප්‍රස්වාසය නෙවෙයි. ඊගාට ප්‍රස්වාසය මම මේ අත්දකින්නේ අත්විඳින්නේ ආස්වාසය නෙවෙයි කියලා අපිට හොඳම හොඳ සාක්ෂියක් ලැබෙනවා. මගේ හිත දැන් තියෙන ආනාපානිය කියන්නේ. මගේ ජීවිතේ හබ්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ආනාපාන තියෙන කොච්චරද කියනවද කියනවනම් ආස්වාද ප්‍රසආද පළු දෙක වෙන වෙන වශයෙන් දකින්න මෙන්න මේ දර්ශනයේ ඔය කියන ආනාපානේ අපි දකින්නේ ආනාපානේ හොඳටම ගොරෝසු නාය පුරා හුස්ම ටික යන වෙලාවේ පමණයි ප්‍රශ්වාසයේ ඒ හුලම් ප්‍රවාහය හොඳටම නාය පුරවගෙන නැහැ ගොරෝසුට හැප්පෙන වෙලාවේ තමයි අපි ඒ පිට වෙන වාත ප්‍රවාහය උණුසුමක් වශයෙන් හෝ වාත ප්‍රවාහයක් වශයෙන් හෝ මොකක් හරි වශයෙන් දකින්නේ. ඒක ඇතුළට පීරාගෙන යන වාතේ ගොරෝසුම කොටසයි ඇතුළට පීරාගෙන යන වාතේ පිටසට පීරාගෙන යන වාතේ ගොරෝසු කොටසයි තමයි අපි ඉස්සල්ලාම සලකුණු කරන්නේ. මොකද අපේ හිතට පේන්නේ ගොරෝසු දේවල් විතරයි. හිත තාම ශික්ෂණය වෙලා නැහැ. හිත තාම සතිමත් වෙලා නැහැ. හිත තාම සමාධිමත් වෙලා නැහැ. නමුත් මේ විදිහට ඊගාව ආස්වාසෙත් වෙනම ඊගා ප්‍රසවාසයේත් අදම ඔහොම කරගෙන කරගෙන යනකොට ආස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ආස්වාසයට යනකොට අර ගොරෝසු මැද කොටසට එන්න චිත්තක්ෂණයක කලින් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳේට ගොරෝසු වෙලා ඊට පස්සේ ඒ ගොරෝසුව ගෙවි යන හැටි දකින්නත් දීංගිත්තක් අවස්ථාව වෙනවා. ප්‍රසවාසයේත් එහෙමයි. හොඳටම හැප්පෙන්න නහය පුරවාගෙන යන වෙලාවේ දක්වා එන චිත්තක්ෂණයක් අහු වෙනවා ඒක ඉවර වෙච්ච චිත්තක්ෂණයක් අහු වෙනවා අපි නිකන් චිත්තක්ෂණ කියන ඒකකදී කතා කරනවා නම් අර පළවෙනි මොහොතේදී තාමත්ම තීව්‍ර තුඩ විතරක් දැක්කා දැන් එන්නේ එන්නේ ඒකට යන හැටි යන හැටි ටික ටික පේන්න පටන් ගන්නවා ඒක හුඟක් වෙලා පටන් අරගත්තොත් ආස්වාසයේ ගොරෝසු තැනට එන්න කල්පේල ඇතුළු ආස්වාසයේ කියන අත්දැකීම ඒ පීවීම ඒ පිරිමැදීම යාන්තම් පටන් ගත්ත තැනට ටික ටික ටික ටික හිත පුරුදු වෙනවා. හිත සූදානම් වෙනවා. දැන් මෙච්චර ගොරෝසු තැනට එන්නේ නැති තැනක ඉඳලා කොහොමද ඒක කොට නැගිගෙන එන්නේ? ඊට පස්සේ ඒ ගොරෝසු තැනට ඇවිල්ලා ඒ ආස්වාදයේ තුලම ප්‍රස්වාදයට හැරෙන්න ඉස්සලා මේක ගෙවිලා යනවානේ. ආන්නේ වගේ ඒ මුදුන් පෙත්තේ දෙපැත්ත ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේකට අල්ලලා තමයි ඔය සර්වචන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමීති සික්කති කියන්නේ ආස්වාසේ දැන් මැද විතරක් නෙවෙයි ලකින්නේ මුලයි මැදයි අගයි කියන්න පුළුවන් විදිහට දික්කක් යන්තම් පොඩ්ඩක් තින්ත බිඳුවක් හරියට තින්ත පොණ කඩදාසියක දැම්මට පස්සේ වැටිච්ච තැන ඉඳලා අතර දිශාවට තින්ත බිඳුව පැතිරෙනවා වගේ ආනාපානයම කොහොම සාදරයෙන් එනේන ආනාපානයට සාදර හිතින් පිළිගන්නාසුලින් බලාගෙනකොට ඒ හිතේ ස්වභාවයක් තමයි වෙනදා නොදැක්ක තාලෙට ඒ ආස්වාද හැඟීම එන්න පොඩ්ඩකට කලින් දකිනවා. ඊට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් කළා යනකම් ඊට පස්සේ ඕන කාලයක් වෙනවා අපිට මොනවක්වත් තේරෙන්නේ ආයේ ප්‍රස්වාසය කියනවා. ප්‍රස්වාසයත් එන්න පොඩ්ඩකට කලින් අවුන ප්‍රස්වාසය කියනවා ගිහිල්ලා පොඩ්ඩකට අහු වෙනවා. මෙන්න මේ වෙලාවෙදි තමයි මේ යෝගාවචරගේ සතිය අඛණ්ඩව පවතින්නේ. සමාධියට දැන් ඔන්න යම් කිසි ප්‍රදේශයක මූල මුල් බට ගැනීමක් තහවුරු වීමක් වෙන්න හදන්නේ. ඉතින් එතෙන්දී ගුරුවරු උපදෙස් දෙනවා එන එන ආස්වාසය අලුත් එකක් විදිහට. එන එන ප්‍රස්වාසය අලුත් එකක් විදිහට ආස්වාද ප්‍රස්වාස දෙක ගලපමින් යන්නේ කියලා. අන්තිමට මේක ගියාට පස්සේ මොකද වෙන්නේ? යෝගාවචර හඳුන නිරීක්ෂණ ශක්තියක් තියෙනවා නම් ආස්වාසය ඉවර වුණා. Tamanට හැප්පෙන දැනෙන අන්තිමට මෙරුණා. ඊට පස්සේ ප්‍රස්වාසයේ එනකම් බලාපොරොත්තු වෙන හිතේ මොකද වෙන්නේ? නැත්නම් ආස්වාද ප්‍රස්වාස දෙක මැද තියෙන හිතේ මොකද වෙන්නේ? මොනක්වත් අහුවෙන්නේ නැහැ. ඒ වෙලාවට හිතුවිල්ලක් එනවා මාන. එතන හිත කල්පනා කරනවා රූපයක් බලනවාද, සද්දයක් අහනවාද, කය වේදනා බලනවාද කියලා ඒ කාලය තුල මේ පවතින අදුක්කම සුඛ වේදනාය කියලා දන්නව නම් අන්න සූරයි. ආස්වාදයක් නෙමෙයි ප්‍රස්වාසයක් නෙමෙයි දෙක අතරමැද අවස්ථාවක් මෙතන තියෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය ඉවර වෙනවා. ආය ආස්වාදයට හැරෙන්න ඉස්සෙල්ලා අන්ධකාර යුගයක් තමයි පහුවෙන්නේ. අල්ලගන්න බැරි කොටහක් තමයි පහුවෙන්නේ. අන්න ඒකේ අවදි භාවය කොහොමද? අර ආස්වාද ප්‍රස්වාස දෙකේ පැතිරෙන පැතිරෙන හිත හිමීට හිමීට හිමීට ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද? ආස්වාස හොඳට හැප්පෙන්න කලිනුත් දන්නවා හැප්පෙන වෙලාවෙත් දන්නවා හැප්පීම ගෙවි යනකමුත් දන්නවා ඊට පස්සේ හිත පුදුමාකාර සාදරව හරියට කෝල් ලැබුලේකින් කටුමැටි පිටිකට ගමලා ගැහුවා වගේ හිත එතනම පොරොත්තුව බලන ඉන්නවා දැන් ප්‍රසවාසය පටන් ගන්න හැටි. ආනදී අතරමැදි මාරු වෙන හරිය විඳින්නේ නැහැ අපි. විඳින්න ගනුදෙනුවක් නැහැ ඒක නොහුස්නේ. නමුත් හිත අවදියෙන් බලන ඉන්නවා. ඒක තමයි ඉස්සෙල්ලාම අපි ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද ඉඩ අන්‍ය මාර්ථේ අර මේ කොයි යන්නේ රයිගම් පාරේ කියලා අත් දෙක බැඳගෙන යනවා වගේ හිමීට හිමීට හිමීට හිමීට අතරමැදට ගේනවා. මේ වෙලාවේ සම්පූර්ණ ශබ්ද නැති, වේදන නැති, හිතවිලි නැති අර දෙක අතරමැද ප්‍රදේශය දැනගන්න සුළුව. නැත්නම් ඒක සඳහා ඇති උකහා ගන්න, උරා ගන්න සුළු ගතිය. මේ දෙක අතරමැද ඉන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානේ නැති වෙනවයි කියලා අපි කතා කරන වෙලාවක් තියෙනවා. නැති වෙනවයි කියලා කියන්නේ අර ආස්වාසියේ උග්‍ර අවස්ථාව සහ ප්‍රසවාසයේ උග්‍ර අවස්ථාවට වැඩිය මෙන්න මේ මැද අවස්ථාවට අපි නතර වෙනවා කියන්නේ. මේක හරියට කියනවා හයියෙන් පැදුම් අරගෙන පදින ඔරලෝ මුචිලාවක පැදුම් ගැනීම නතර වුණොත් සයිසෙක් නිව්ටන් කිව්වේ හයියෙන් පැද්දත් එමෙහිට පැද්දත් ඒ ඔරලෝ මුචිලාවේ දිගහටුවට ඒකාකාර වෙලාවක්මයි ගන්නේ. හිමීට වෙන්න වෙන්න බලනකොට ඔන්චිලාදියා බලහිනකොට ඒක පැද්දෙනවදෝ නැද්දෝ කියන මට්ටම වගේ පුංචි චලනයක් වෙනවා ඔච්චරලා බොහෝම ශීඝ්‍රයෙන් පැද්දිච්ච ඔන්චිලා. ආන්නේ වගේ තමයි ආස්වාද ප්‍රසආතයේ වෙන දෙයකින් බාහිර වෙන්න කරදර වෙන්න දෙන්නේ නැතුව ආස්වාද ප්‍රසආතයට පමණක්ම හිත යොදාගෙන හිටියොත් අන්තිමට ඉහළම කෙලවර මෙහා පැත්තේ ඉහළම කෙලවර එහා පැත්තේ නැතුව මැද නතර වෙනවා කියලා. ඕක ආනාපාන විතරක් නෙවෙයි පිම්බීම හැකිලිමෙත් වෙනවා. සක්මන් කරන්න ගත්තොත් වම දකුණ අතුරක් වෙනවා. ඒ නිසා නරුවඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ හරියට තාම ශිල්පේ දන්නේ නැති කෙනෙකුට පුරුදු කරන වගේ ගොරෝසුම වෙලාවේ ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස බලන්න. සතෝ ආස සති සතෝ පස්ස සති. ඊට පස්සේ මේක දීගංවා කියලා කියනකොට ඒ පිරිමැදීම වෙනදට වැඩි ටිකක් වැඩිපුර පේනවා. ඉතල වෙන එක චිත්තක්ෂණය මේක ආවා ගියා. නමුත් ටික වෙලා බලනකොට මේක යන එන එකක් නෙවෙයි ක්‍රියාවලියක්. ඇතුළේම කියන එක ක්‍රියාවලියක්. පිටවීම කියන එක ක්‍රියාවලියක්. ඒක යාන්ත්‍රවට යන ප්‍රකට වෙලා නොපෙනිය. පිටවීමත් එහෙම. ආන්යෙන් බලන ඉන්නකොට ඉන්නකොට ස්වභාවයෙන්ම හුස්ම ගන්න දෙනු අඩු වෙනවා. මොකද දැන් හිත තැම්පත් වෙනවනේ. කය තැම්පත් වෙනවනේ. ආස්වාද ප්‍රසවාසයේ තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට මේ අග්‍ර දෙක අන්ත දෙක තුනි වෙන්න වෙන්න වෙන්න වෙන්න හිත තල්ලු වෙන්නේ මේ දෙක අතරමැද මෙතෙක් කල නොවෙන්න මොකද්දෝ තැනකට. අර ආස්වාසය පිළිමැදීමක් වශයෙන් හෝ උණුසුමක් වශයෙන් හෝ කම්පනයක් වශයෙන් හෝ නැත්නම් හුස්ම රැල්ල වශයෙන් හෝ හොඳට අත්දකින්න එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ඉන්ද්‍රියක් මාර්ගය. මෙතන අපි ගත්තේ කලින් උත්තර විදිහට කරගත්ත කාය ඉන්ද්‍රිය මාර්ගය සිද්ධ වෙනවා. මොකද අපි දැන් කල්පනා කරලා බැලුවොත් මේ දෙක අතරමැද මොකෙන්ද අපි විඳින්නේ? ඔය කායින් දෙක ආහාර නැහැ. මොකද හැපීමක් වෙන්නේ නැහැ. ආස්වාදයෙන් වල ප්‍රසවාසයට මාරින උලංඝන දෙනවක් නැහැ. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කායේන්ද්‍රිය ප්‍රතිබද්ධව පටන් ගන්න විඥානේ මෙතෙන් එනකොට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් වාටපත් වෙනවා. ඉතින් මේකට එච්චර වෙලා යන්නේ නැහැ. නමුත් භාවනා කරන කටට අවුරුදු 10 13ක් යන්න පුළුවන්. හරියට මේ ධම්මදින මේ නින්නාංශයේ මේ වේදනාවට සම්බන්ධ කරලා කියන කතාව ආස්වාද ප්‍රසවාස දෙක දාලා ගත්තොත් හැම ආස්වාදයක් ප්‍රසවාසයක් මැදම මේ අදුක්කම සුඛ වේදනාව වගේ අනින්ජය ප්‍රතිබද්ධ විඥානය ගොඩ වෙලාවක් පවතිනවා. ඕක තමයි සමාධියේ උග්‍රම අවස්ථාව. ඕක දන්නවනම් සුඛයි, නොදන්නවනම් දුකයි. නිසා භාවනා කරනකොට සමහර උතෙන් එනවා හුස්ම රැලි දෙක තුනක මාර්ගයේ. සමහර වෙනවා විනාඩි 5කින් 10කින්. සමහර විනාඩි 35 40 යනවා උතෙන් දෙන්න. ඒ හේතුව ඉතින් අර පූර්වික පූර්ව කෘත්‍යයේ තියෙන දක්ෂකම. ඒ නිසා අපි මෙවැනි සූත්‍ර ධර්මයක් අහලා මේ අපි සරුවචනාංශයේ මේ අපි ගෙනියන්න හදන්නේ අර මේ ගොල්ලන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්න බලන්නද කියලා වගේ ඇද්දක බඳලා ගෙනියන්නේ. ඒ නිසා එතෙන්දී තරක කරන්න යන්න එපා. එතෙන්දී වාදපතේට නගන්න යන්න එපා. මේ සරුවචනන්ට ගෙන්නන්න හදන්නේ මේ පෘ탁 ගැන අම්මුගේ පෘ탁 ගැන හිතක් නෙවෙයි. ඒක අර ගොරෝසු ආස්වාද ප්‍රසවාසයෙන් දෙක බඳගත්තට පස්සේ උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක මේ කරපු පරිශ්‍රණයෙන් දන්නවා ඒ කෙලිම ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒක තුනී වුණත් ඒක දිහා බලනවා ගොරෝසු වුණත් ඒක දිහා බලනවා ඇතුළත පෙනුනත් ඒක දිහා බලනවා පිටත පෙනුනත් ඒක දිහා බලනවා ප්‍රිය වෙලාවටත් ඒක දිහා බලනවා අප්‍රිය වෙලාවටත් ඒක දිහා බලනවා ළඟ තිබුණත් ඒක දිහා බලනවා පිට තිබුණත් ඒක දිහා බලනවා කියලා ආසාර ප්‍රසවාසයේ ඕනේ මොනක් තරයක් වෙනකොට ආස්වාදයේද ප්‍රස්වාසයේ දක්වා සම්පූර්ණ මාරු වීම. දැක්ක දැක්ක දැන දැන සති ස්පර්ශයට අනුව යනවනම් අනිවාර්යයෙන්ම ඒක ආස්වාදයක ප්‍රස්වාසයට යන අතරමැද නිවන තියෙනවා. නෝ කවුද ඔක බලන්නේ? කවුද ඔක දැක්කට ගණන් ගන්නේ? ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ දරුවචාන්සේ දේශනා කරනවා අත් දවසක් අහත් අවුරුද්දක් භාවනා කරුවොත් මේක හරියනවා කියලා. ඊළඟ ගණන් හය අවුරුද්දකුත් ඇති කියන. එද කියන නෑ පස් අවුරුද්දකුත් ඇති. ඒක සවුරුද්දට ගණන් කියනවා නෑ. හත් මාසයක් කරුවොත් ඇති. ඊට පස්සේ මාසයකට ගිහින්. නෑ එක පක්ෂයක් කරුවොත් ඇති. හත් දවසක් කරුවොත් ඇති කියලා නතර කරනවා. ඒ බුද්ධ රාජ සූත්‍රය වගේ තැනක් කියනවා උදේ දැනගත්තොත් කතාව හැන්දෑවේ කරගන්න පුළුවන් කියලා. නමුත් එච්චරක්වත් යන්නේ නෑ. මේකේ තියෙන කන මත්තක් ටික සමාධියක් තියෙනවා. ඒ චිත්තක්ෂණය අපි දන්නවනම් අපේ හිත පුරුදු වෙලා තියෙන්නම ගොරෝසුවටමයි. කැම්බැල්ලේ තමයි. ගෝසාව තමයි. අර ගොරෝසු තැන තමයි. ඒක නැති වෙනකොට අනේ මට ආනාපානිය නැතු කියන්නේ. එහෙම නැත්නම් ළඟ තියෙන શબ્දයක් වහනවා. එහෙම නැත්නම් වේදනාවක් වහනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් වහනවා. ඒ නිසා ආස්වාද ප්‍රසආද දෙක අතරමැද මේ පහු කරන දැන ඔන්චිලාව හිමීට පැද්දක්, හයියෙන් පැද්දක් හරියටම ඔන්චිලාව සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ දක්ෂින තැන පහු කරලමයි මේ කොනේ ඉඳලා එහා කොනට යන්නේ. එහා කොන්ද මෙහා කොන්ද යනකොට ඔක පහු කරලම යන්නේ. නමුත් අපේ හිත හුරු නෑ මේ තරම් සිවුම් දෙයක් අල්ලලා. ඒකට දොස් කියන දෙයක් නෑ. ඒක නුගුහුනේ ඉති හැටි ඒක තමයි. නමුත් අපි අර ගොරෝසු ආස්වාසේ මුලම ගොරෝසු තැන ඉඳලා සිවුම් තැන දක්වාම ආස්වාසේ ගෙවිලා ගියා ප්‍රස්වාසේ පටන් ගත්තේ නෑ. ආහන මෙතෙන්දී අපේ අවදිභාවය. මේක තිබුණොත් විතරක් ආස්වාස ප්‍රස්වාස දෙක මැද අපිට දැනගන්න පුළුවන්. ආස්වාසේ කියන වෙලාවේදී අපි හිතමු හැපිවක් කරනවා හැපීම දැනීම පිළිබඳව අපිට සතුටක් තිබෙනවා. ඊට පස්සේ සතුට සම්පූර්ණයෙන්ම අන්ධකාර යුගයක් හරහා ගිහිල්ලා ආය ප්‍රසවාසය හැපීම දකිනවා. මේන මේ දෙක අතරමැද අතන ඇත්ත වශයෙන්ම සඳහන් කරන්නේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා අවස්ථාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා. මෙතන අපිට කියන්න පුළුවන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට යන අතරමැදදී විශාල ගණදෙනු වගේ සිද්ධ වෙනවා ඉන්ද්‍රියන් සියල්ලම පච වෙනවා ඉන්ද්‍රියන් සියල්ලම ආකරණ වෙනවා ඉන්ද්‍රියන් සියල්ලම අවලංගු කාසි බවටපත් වෙනවා විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිපද වෙනවා අන්න ඒකට අපි කලකොල වෙනවා මේ වෙලාවදී අපි හිතන තියෙන දේරම හිතනවා බාහිර දේවල් ගොඩාක් අද බැද ගන්න හදනවා එහෙම නැත්නම් අපි බුද්ධුම යන්ත්‍රයක් මේ මනුස්ස හිත කියලා කියන්නේ පුළුවන් තරම් හිතෙන් අර පරණ සංඥා තොක්කේයක් හිතෙන්ද ප්‍රක්ෂේපණය කරනවා. මේ හොඳ ලස්සනට පේනවා මේ කාටුන් චිත්‍රපටය දිහා බලනකොට එක රූපත් අහඩුවක් පෙන්නලා විශාල අන්ධකාරයක් දමා ගන්නවා. ඊට පස්සේ ආයේ ආලෝකවත් රූපත් අහඩුවක් පෙන්නනවා. ඒ රූපත් අහඩු දෙක අතරමැද මිනිහකටක් කුසනවා ගමනක් යනකොට පේනකොට අර අන්ධකාරය අපි සංස්කරණය කරගන්නවා අර අත එකමෙන් ඉස්සුනා වගේ කියලා. ඒ රූපත්තාන දෙකේම තියෙන නිශ්චල ඡාය දෙක. මොකද අන්ධකාරයක් වෙන්නවා නැද්ද? ওই අන්ධකාරය තුල තමයි අපි සංස්කරණය කරන්නේ. ඒ නිසා සෑම තැනකලියකටම රාත්‍රියක් අවශ්‍යයි. සෑම චිත්‍රපට ශාලාවකටම අන්ධකාරය අවශ්‍යයි. ඔය පහුගිය දවස්වල අර මෙහි දිනුන භාවනා වැඩ දවසේ අලියා පැත්තේ ශාලාවට යන්න කිව්ව කට්ටිය. රූප වෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව වටේ අන්ධකාර කරගන්න බැරි වුණා අපිට. බ්ලයින්ඩ් සයි කරලා නැහැ. ඒක තිබ්බනම් බොහොම විචිත්‍රව රූප පේනවා. අපි මේ චිත්‍රපටියක බල බල ඉන්න වෙලාවේදී හයි කරලා තියෙන චිත්‍ර ටික කඩනවත් නැහැ කියන්නේ. ඒකට රූපෙට මොකද වෙන්නේ? ප්‍රිය නැති. ස්ත්‍රී පුරුෂ භාව අඳුර ගන්න බැරි. නිකම්ම නිකං ඔද්දන් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ මේ ආස්වාද ප්‍රසවාදේ කොහොඳට ප්‍රිය තාක් කරනවා. අපි ගණන් කරලා කියනවා මෙච්චර ආස්වාද දැක්කා මෙච්චර ප්‍රසවාස දැක්කා. මොකද ආසාර ප්‍රසාරයේ ගෙවිගෙන යනකොට අපි වටපිට බලනවා. පටිවාණි වෙනවා. හැරිලා පාඩු මං ආව පාර හරිද? මට වැරදිලාද? සතිය නැතුවද? සමාධිය නැතුවද කියලා හිත කලකොල කරගන්න. මේ තමයි අපේ නොපුහුණුකම නැත්තම් අපි පුරුදු කරපු නැති ගතිය. නමුත් මේ සර්වඥාන් වහන්සේ නැත්නම් සර්වඥාන් වහන්සේගේ මේ ශිෂ්‍යෝ ගෝල බාලව තමයි මේ ධම්මදින්න මේ රහතන් මෙහි නිවාන්සේ විශාකාදෘ පෙන්වන්න නැනේ මේ දෙක අතර මැද තියෙන විශාල රහසක්. මේ රාග සම්පූර්ණ සිද්ධ වෙන්නේ පුහුණු කරපො නැති මනුස්සයාට අවිද්‍යාවේ අන්ධකාරයේ මෝහයේ කරුවේ. ඒක අන්ධකරණෝ කියලා මම කියන්නේ අදුක්කම සුඛ වේදනා උපේක්ෂකයි. ඒ උපේක්ෂාව අන්ධකරණයි අචක්කු කරණයි හුරු නැහැ, අහුවෙලා නැහැ, අල්ලන්න පුළුවන් දෙයක් තියෙන බව දන්නේ නැහැ. ඒක නිසා ඒක අවිද්‍යාවක් කියන්නේ. ඉතින් සම්මදින් නැති මේ නිනාශ මේ කියන මේ පුංචි ඉදිරිපත් කරන වචන තුල පේනවා අදුක්කම සුඛ වේදනා ඥාතා සුඛං අඥාතා දුක්ඛං ඉතින් අපිට දැන් භාවනා වෙනකොට කරන්න තියෙන්නේ අපි දැනගන්න ඕනේ ආස්වාද ප්‍රසආතිය හෝ වෙන ගන්න ඕනම සංස්කාර අරමුණ ඒ අරමුණම බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ අරමුණේ තියෙන ගොරෝසු ගති ඒ අරමුණේ තියෙන වමෙන් දකුණ වෙන් කරන ගති ආස්වාසයෙන් ප්‍රසආසයෙන් වෙන් කරන ගති පිම්බීමේ හැටි වෙන් කරන ගතිය එන්න එන්න එන්න එන්න එන්න තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ දැන් තමයි යන්නේ හරියටම චිත්‍රපටි යාන්ත්‍රණය පේන්නේ. හැබැයි චිත්‍රපටි කතාව නෑ එතකොට. අපිට පේන්න පටන් ගන්නවා අපි සංසාරේ මෙතෙක් කල් කෙරුවේ මේ වගේ තුනී වේගෙන එනකොට තව ගොරෝසු දෙකට පයින්. ඒ හිතේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවේ පුදුමාකාර දේවල් ප්‍රක්ෂේපණය කරලා අර දෙක අතරමැද හිතා ගැනීම වගේක් කරනවා. අන්තිමට බලනකොට අර හිතා ගැනීම ටික සත්‍යක් බවටපත් වෙලා අපිම අපේ මනෝලෝකේ රාජ්‍යයේ මනෝරාජ්‍ය රජ කරනවා. කවුරු හරිලා කිව්වත් මේ දෙක අතරමැද තියෙන එක අපිට දැක් ගන්න බැහැ. ඒක නිසා දුක් වේදනාවක් එනකොට අපි දැනගන්න ඕනේ මේ දුක් වේදනාවේ විපරිණාමය ඒකාන්තෙම සුඛයක්. දුක් වේදනාව කියන එක ඒකාන්තෙම අනිත්‍ය ලක්ෂණයට යටයි. දුක් වේදනාව කියන එක අනිවාර්යව වෙනස් වෙන සුළුයි. ඒ නිසා දුක් වේදනාව ආපු බව දන්නවනම් දැනගන්න ඕනේ මේකේ පස්සපැත්ත සුඛයි. මූණත පැත්ත දුකයි. සුඛ වේදනාවක් එනකොට මූණත එනකොට සුඛයි යනකොට ඒකේ පස්සපැත්ත බලපුවම දුකයි. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. නමුත් අපි එදිනදා ජීවිතේ මොන්න තරම් මේ දුකයි සැපයි දෙක අල්ලගෙන මොන්න තරම් නාඩගම් අතනවා. මේ මුළු ජීවිතේම භවනා කරන්න ඇයි කියලා අහුවොත් සුඛය සාධනය කරන්න. සුඛ හොයන්න. නමුත් මේ දුකේ සුඛේ එකම ආකාරයට වේදාල ධර්මයක් තියෙනවා විඳීස ධර්මයක් තියෙනවා සමාන ජනක කවුළු දෙකක්. මේ දෙකෙන් අපිට දැක ගන්න පුළුවන් මේ යන්ත්‍රය වැඩ කරන හැටි. සුඛ වේදනාව ගැන. එනකොට සුඛයි යනකොට දුකයි. දුක් වේදනා නැහැ. ඒකට දුකයි යනකොට සුඛයි. ධර්මයේ පැත්තෙන් බලනකොට හෝ අත්දැකීම් පැත්තෙන් බලනකොට දෙකම සමානයි. ඊට වැඩිය කොච්චර අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි, අදි නොදන්නවනම් දුකයි. අදුක්කම සුඛ වේදනාව තමයි අපි දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ. අනේ අත්‍යමේ කියනවා කවුරක්වත් දන්නේ නැහැ. මොකද මේ වෙලාවේ බලහන් ඉන්නේ වෙන මොනවා හරි ගොරෝසු දෙයක් අල්ලගන්න අර ගංගේ ගහගෙන යන මිනිහා පිටු ගහේ හරි එලෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒකයි සර්වඥාස මතක් කරන්නේ සුක්ඛ මූලගතෝ ආරඤ්‍යගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදසි පල්ලංකම් කිය ඇස් දෙක වහගෙන ඉන්න එක උනත් ලොකු දෙයක්. පොඩ ඇහෙන්නේ ගොඩාක්ම අපි කුප්පන්නේ. අපි පිනවන්නේ අපි නලවන්නේ. ඊගාට කන්ද ශබ්ද නැහැ තැනට ගිහිල්ලා ওই නොබල් සයිලන්ස් කිය. හරිය තුන්හි භාවය. මුන්න තරංග ගැඹුරකට අපි ගෙනියනවා. ඒ වගේම නාසයට ගඳක් සුවඳක් නැති මධ්‍යස්ථ වාතය අපි කොච්චර කර උන්චිලා මැදද නැගලා නතර කරනවා. කැම ගන්න වෙලාවකින් තොර මේ කයිවාරු ගන්න නැති වෙනනම් මොන තරම් පිනක්ද? ඉතින් නැත්තම් බුලත් ටිකක් ගන්න. එතන බීඩියක් බොන්න. මුන්නු හරි මේ කත හොල්ල හොල්ල ඉන්න ඕනේ එහෙම නැත්නම් ඒ හරණයිගේ ගෝ එකක් නැහැ කිසි ගැටයක් නැහැ. කතා නොකර ඉන්නකොට මහ බුම්මනවා මොකද්ද මේක ඇත්තේ එහෙම නැතුව අපි හිතමු දඬුවමක් වශයෙන් මේ පුද්ගලයාට අන්ධකාර කාමරයකට දාලා වහලා දානවා කියන්නේ. ඒ සාමාන්‍යව මරණ දඬුවම දෙන්නේ ඉස්සලා දවස් 7කට කලින් දානවා. ඇත්තටම පව්කාරයේ කරුණ කාමරයට දාලා ගහුවාට පස්සෙ අලුතෙන් මරන්න ඕනේ මැරිලා ඉවරයි ඉතින්දී. පුදුමාකාර විදිහට මේකේ තියෙන බය වේදනා සංකා සීරම එන්න පටන් ගන්නවා මොකද එහෙන් තමයි අපි බාහිරයට යන ප්‍රධාන කවුළු ඒක වහල දැම්මට පස්සේ ඊට අභ්‍යන්තර කොටුවීමක් කරනවා ඒ නිසා යෝගාවචරයේකුත් නම් අන්ධකාර විවේක ස්ථානයක් ජීවිතේට හම්බෙන වටිනම දේ. අපරාධකාරයෙකුට නම් මරණ දඬුවම. ඒක තමයි සාධ්‍යයක් ඇහෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් ඒක යෝගාවචරයට පේන්න තියෙන්නේ කීයක් තියලා හරි ගන්න වටිනවා. මොකද සද්ද ඇති කෙරුවට පස්සේ පරිසරයෙන් නැති කරන්න ක්‍රමයක් ලෝකයා හොයාගන්නේ. එකම දේ කරන්න පුළුවන් සද්ද නොකර ඉන්න එක. නමුත් කාංසාවකට, තනිවීමකට, හීනමානයකට පත්වෙච්ච මනසට නිස්සද්දතාවය විතර බයක් ලෝකයේ ඇත්තෙම නැහැ. ඒකයි අන්ධකාරට බය, ඒකයි රාත්‍රියට බය. ඒ නිසන්න වනේ භාවනා කරනකොට ඒ ශාලාවක අපි රිලව් කන් කියනවා. උන් යනකොට නිතරම හ්ම් හ්ම් හ්ම් එක එකට කතා කරගෙන තමයි යන්නේ. අර සංසුවේ හැංගීම නැත්තම් උන්ට හරි බයක් තියෙනවා. ඔය ගිරවුරාණක් කියනකොට බය. හැම වෙලාවෙම චී චී චී චී චී ගන්නවා. දැන් ඔය සෙලියුලර් ෆෝන් සාහර පස්සේ තේච්චරවලා. හැම වෙලාවෙම කතා. මොකද ඒක නැති වුණොත් අර කොණු කොටු වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය. ඒක තනි වෙන්න බෑ. අපි ළඟ පිටලා නැහැ මොකක් හරි කායෙන් හරි ඇවිල්ලා අපිට කන හිල්ලක් ඕනේ. ඉතින් අපි කවදා දෙන්නේ නිස්සද්ද භාවය කවදා දෙන්නේ අපි මේ අදුක්කම සුපතනකට. ප්‍රතිද්වාරේ. ඒක කය ගත්තාම මොනම තාලකින්වත් ඒක විනාඩි පහක් තියන්න බෑනේ. එකම තනින් වෙන සංඥාව ගන්න කැමති නෑ. ඒක ඉරියව්ව ඉන්න කැමති නෑ. ඒක ස්වභාවයෙන්ම නැගෙනවා. අපි බැලුවොත් හැදෙන දරුවෙක් දිහා ඒ ස්වභාවයෙන්ම නලියනවා. අපි ප්‍රාණ කියලා කියන්නේ භූත කියලා කියන්නේ නලියනවා කියන අදහස. වතුරක සත්ත්ව ඉන්නවා කියලා බලන්නේ ඒක නලියන ගතිය කියලා. මිනිහ පණ තියනවා කියලා බලන්නේ නලියන ගතිය. ඒ නලියන ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා කරුවචන් වහන්සේ දේශනා කරනවා නිහිතදී පරිලංකම් ආභුජිත්ත උතුම් කයන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඇස් දෙක වහගෙන කන් දෙකට සද්ද නැතුව නාසයට මධ්‍යස්ථ වාතය දෙන්න ඇරලා කතා කරන්න නේද කෑම ගන්න නේද කය හොල්ලන්නේ නැතුව. එහෙම ටික වෙලාවක් ඉන්නේ කියලා. ඉන්නකොට ආනාපානෙදී හොඳට ආස්වාසිය හොඳට දැක ගන්න 100ක් ප්‍රස්වාසයක් දැක ගන්න. අනිවාර්යයෙන් මේ දෙක අතර මැදට යදී වෙලා වෙනකොට අපේ භාවනා විශාල වැඩකට යනක තියෙනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාවේ අපි වැඩි වේලාවක් ඉන්න බව විතරක් බොහොම සීපත් කරලා දෙන්න පුළුවන්. අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඇහෙන් රූප පේන තාක්කල් කවදාකවත් අදුක්කම සුඛ වේදනාවක් ගන්න අපිට දක්කමක් නැහැ. මොකද ඒක ඒකාන්තම වේදනා ප්‍රතිබද්ධව තමයි මේ ලාමක හිතට පහළ වෙන්නේ. සද්ද ඇහෙන තාක්කල් හිත මනිනවා. ගන්ධ සුවඳ බලන තාක්කල් හිත මනිනවා. කතා කරන තාක්කල් වචන කෑම ගන්න තාක්කල් හිත මනිනවා. කයින් මොනම සංස්කාරයක් කෙරුවත් පිළිගන්නේ. ඒ නිසා අපි සංස්ථාව හිටු ලදපාක් වැඩි මහ දවාසනමක් කිව්වා. පව් කරන්නේ නැතුව කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න එක කියලා. අන්න මෙන්න මොන දෙයකට සංකාරයද? ධානවාන්නේ නොකරත් ධානවාන භාවනා නොකරත් එන්න නැත්නම් නිවන් දකින්න ඕනම. ඒක දැනක පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න එක පොඩ්ඩක් කල්පනා කරොත් අපි දින්දිත් අක්කරි ජනේ කවුලක් කරලා දෙනවා. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයට යනවා. ඉතින් එතනදී මේ අදුක්කම සුඛ වේදනාවේ ඇත්තා වූ දැනීම සුඛයක් බවත් නොදැනීම දුකක් බවත් කිව්වොත් අපි ඇත්තට මනසාත්ම භාවය පිළිබඳව සම්පූර්ණ වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. අපිට හුඟක් දීලා තියෙනවා මේක. නමුත් අපි විහිං විවිධාකාර මේ කුප්පන දේවල් මේ උද්දීපන දේවල් උනන්දු කරන දේවල් රාශියක් කරන අපි කියන එකට පොහසත්කම කියලා. අපි කියන එකට පුළුවන් කාර්කම කියලා. අනේ පුළුවන් කාර්කම තිබිච්චාවයි. සර්වඥාන්ද දේශනා කළේ કોઈ පාරක වඩලා දෙන රෙදි කෑල්ලක් කරගෙන පහසු කුල ජීවරක් හදාගන්න. පාත්‍රා කරන ගිල හංගාගෙන දවසට එක වේලක් කාලා වැඩේ කරගන්න. ගහක් යටකට ගිහිල්ලා සීනාසනයක් හදාගන්න කුටි මුත්‍රේ සද්දේ යපේ. ඒක ලොම්නාන්ති කියනවා මේකට බ්‍රහ්මාසනය කියනවා. බ්‍රහ්ම සුඛය කියනවා. මාත් හොඳට බුදිය ගන්න මේ සතර මාත් බුදිය ගන්න කෙනෙක් කියලා හරවසලන්නේ කියනවා. ඒ නිසා අපිට ලොකු අර්ථකථනයක් දෙන්න වෙනවා. ඔය කියන සමාජ ප්‍රගමණය, ආර්ථික සංවර්ධනය, දේශපාලනයේ ඔය කියන කතා ඒ සේරම දේවල් පිළිබඳව සම්පූර්ණ වෙසක් තමයි විශේෂයෙන්ම මේ අනින්ජිය ප්‍රතිබද්ධ විඥානයි. ඒක නිසා රැල්ලට රැල්ලට අහුනොත් නම් ඉතින් හොතලා ගන්න දෙයක් නැහැ. අනින්ජිය ප්‍රතිබද්ධ විඥානයේ යනකොට ඒකාන්තයෙන්ම අර තමන්ගේ තියෙන මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ හිල් හයමුත් පහක් වහන්න වෙනවා. ඒ නිසා ඒ කාමභෝගී පුද්ගලයාට මේක වෙන්නේ තමා විශ්ින් පනවාගත්ත දඬුමක් විදියට. නමුත් භාවනාවට එහෙම නැත්නම් සමත විදර්ශනා භාවනා දිනු වෙන කෙනාට නම් පේන්න පටන් අර ගන්නවා මේ මොකක්වත් නැතුව අර ආසන්න ප්‍රසාර දෙක අතරමැද ගන්න වෙලාව. දුක් වේදනාව කියනවා සුඛ වේදනාවට මාරු වෙන ටික සීයෙන් බුද්ධියෙන් දැක ගන්න වෙලාව. මේ වගේ දේවල් වල අපිට එකම කෙනෙකුටවත් තව කෙනෙකුට බලපෑම් කරන්න බැරි පූර්ණ අයිතිවාසිකමක් තියෙනවා. අපිට මේ ලැබිලා තියෙන මේ ඒක දැක ගන්න පුළුවන් ශක්තිය බ්‍රහ්මයකටවත් මාරයකටවත් රජෙකුටවත් වෙනාගෙම කියනකටවත් කාටවත් නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් ඉන්නේ අපටමයි. ඒ නැති කරන්නේ අපි මේක අහලා නැත්තම්, මේ ගැන හිතලා නැත්තම්, මේ ගැන උත්සාහ කළා නැත්තම්. ඒ වගේම තමයි මේකට අසමය කවිච කරන කරුවචනාස් මේකට සමය නොවෙනවා අපි ළඩ වෙච්චාම අපි වයසට ගියාම අපි මරණ මොහොතටපත් වෙච්චාම කවදාකවත් මේක කරන්න බෑ මොකද ඉන්දිය ධර්ම කැටි ගන්නවා ඒක හොඳේ තරුණ වයසේ භද්‍ර යවුන වයසේදීම යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ එක තැනක ඉඳලා දුකක ඉඳලා සුඛට මාරු වෙන හැටි එක චිත්තක්ෂණයකින් අනිත් චිත්තක්ෂණයට යනකොට ඉතින් ගහම ශබ්දය නැත්නම් සක්මන එහෙම නැත්නම් ආනාපාන ආදී අතරමැදි ස්ථාන පසු කරන අවස්ථාව සැලකිලිමත් වෙන්න එතකොට කියන්න බුණන් මේ අටුවන් ගාව ක්‍රිෂර් ගන්න හදනවා මේ ක්ෂණ මාත්‍ර වූ සමාධිය ක්ෂණ මාත්‍ර වූ මේ දේ තුල පූර්ණ බැසගැනීමේ ශක්තියක් තියෙනවා. හොඳට සීයක පිටලා මේ බණ දාහලා අටයුතු කරනවා නම් නමුත් ඒක අවුරුදු 7-8ක් ගියත් වෙන්න පුළුවන් ඒ මොකද හේතුව අපි ඒ තරම්ම සාරව අර අතරමැද අවස්ථාවට බැස ගන්නවද නැද්ද කියන එක. ඒ නිසා මේ අදුක්ඛම සුඛ වේදනාවටයි මම මේ ගොඩක් අවධානය යොමු කරේ. අන්නේක පිළිබඳව සාදර වෙනවනම් ඇහ කන දිවනාශය ආදී කියලා කියන්නේ කුප්පණ ධර්ම බවටපත් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ බලවත් මේ කුපිත දේවල් බවටපත් වෙනවා. මේ ඔක්කොම පවතිද්දි මේ දෙක අතර මැදට යන්න පුළුවන් ශක්තියක් හොඳ විපස්සනා පුරුදු කරගෙන ගන්න පුළුවන් ශක්තියක් වෙනවා. මේ චේතනජේ ධම්මදින්නාව තවදුරටත් ප්‍රශ්න කරනවා මේ විශාක උපාසකතුමා මේ විදිහට ඇති වෙනවා නම් සුඛ වේදනාවක් ඒකට අනුශේධ ධර්ම වෙන්නේ මොකක්ද? එතකොට මේ විසාක ධම්මදින මේ රහත් මෙහින් වාසේ මතක් කරනවා මේකට රාග අනුසය ඇති වෙනවා. එතකොට දුක් වේදනාවක් ආවම මොන අනුසය තියෙන? ඒකට පටිඝ අනුසය ඇති වෙනවා. අදුක්කම සුඛ වේදනාව ආවම මෝහ අනුසය ඇති වෙනවා නැත්නම් අවිජ්ජා අනුසය ඇති වෙනවා. ඒ නිසා අපි ආස්වාද ප්‍රසආද කරනකොට සමහරලාට අපිට හොඳයි දැන් හරි ඥානපාණි හරි කියලා සතුට එනකොටම අපි දැනගන්න ඕනේ ආනාපානයේ හිත පිට යamak වෙලා තියෙන රාගය මතුවෙලා ආස්වාද තමන් කරන භාවනාව පිළිබඳ හොඳයි කියන එක. සමහරලාට ආනාපානයේ වේදනාව ආපුවාම සද්දා ආපුවාම හොඳ නැහැ කියලා පටිගය ඇති වෙනවා. එතකොට දුකක් ඇති වෙනවා. ඒක නිසා එහෙම නැත්නම් අපි දෙකම නැතිලා නින්දට යනවා. එන්නට යනකොට මෝහය මතුවෙනවා. ඒ නිසා ආනාපානෙන් පිට ගියා නම් කරුණු තුනකින් අපිට අල්ලගන්න. එකක් තමයි එක්ක ආසාවක් ඇති වෙනවා. ආනාපානෙන් හැලිලා පශ්චාත්තාප වෙලා. එහෙම නැත්නම් තරහක් ඇති වෙලා. ආනාපානෙන් හැලිලා විචිත්ත භාවයක් ඇති වෙනවා. ඒ වගේ ආනාපානෙන් හැලිලා නින්දට වැටිලා කුසීතකමට වැටිලා. ඔයගේ ලකුණු ඉස්සල නම් අපිට හිතා ගන්න බෑ සතියේදී ඉන්නේ නැද්ද ආනාපානෙදී ඉන්නේ නැද්ද කියලා. මේ දිගේ අනුශේධ ධර්මත් එක්ක කටයුතු කරනකොට ඉස්සරහට යනකොට හය ආකාරයකට පෙන්නනවා. උපනතං චිත්තං රාගානුපති. අපනතං චිත්තං පටිඝානුපතිතං. කෝසජ්ජානුපතිතං, දීනං චිත්තං කෝසජ්ජානුපතිතං. උද්දච්චං චිත්තං උද්දච්චං චිත්තං විචිත්තං ආදි වශයෙන් ඒ එකිනෙක හිත එකක්වත් කවදාකවත් හේතු ධර්ම පෙන්වන්න දෝ යන්නේ. අපි වෙලා තියෙන්නේ මොකක්ද? ආනාපාන කැරිසිකම හිත නරක කරගන්න. නැත්නම් හරි ගියාම සතුරු කරගන්න. මේ සෑම දෙයක්ම යෝගාචරයට ඉදිරියට තියෙන අභ්‍යාස ටිකක්. ඒ නිසා හැම දෙයක් පිළිබඳව කිසිසේත්ම හදිසි තීන්දුවට යන්නේ නැතුව පුළුවන් තරම් ඒ தත්ත්වෙම නැවත නැවත නැවත පහළ වෙන්න පටන් ගත්තොත් අර රූප ධර්මකේ පටන් ගත්ත භාවනා ක්‍රමයෙන් ක්‍රමේ නාම ධර්ම වලට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය මේ ආනාපානයේ හිතියොත් නැත්නම් ආනාපානෙ හොඳට සුවද කරගත්තොත් ආනාපානයට ආදර කළොත් ආනාපානයේ හැම පැතිකඩක්ම දැනගත්තොත් සර්වඥතා ඥාණයෙන් කියලා කියන වචනයක් තමයි මුළු ලෝකෙම දැනගන්න පුළුවන්. ඒක පිටුපස කවදාකවත් සැකේ ගන්න නරකයි. එක දෙයක් ගැන 100 100ක් දන්නවනම් ඒ පුද්ගලයා මුළු ලෝකෙම දැනගත්තා වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී කරන්නේ ඒකාන්තෙම මම ඒකාන්තෙම මෙතන ඒකාන්තෙම බෑ. මේ සත්‍යයට ආවට පස්සේ අපි ලොකු ආරක්ෂාවක් තියෙනවා. නමුත් මේ සූත්‍රයේ තම ලක්ෂණ පැත්තක් තියෙනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන දේවල්. ඒක ඇත්තට මේ පොත කියවනකොට නම් සාමාන්‍ය 10ක 15ක විතර අවබෝධයක් ගන්න පුළුවන් පරිවර්තනයක් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව විස්තර මේ වගේ භාවනාවට සම්බන්ධ කරලා ගන්නවා නම් පුදුමාකාර මේ දැන් අවුරුදු 2500ක 2500කට වැඩිනේ ඊට ඉස්සෙල්ලා මේ කියපු වචන අද මේ තරම්ම sannivedana කරන්න පුළුවන් තරමට ඒව දේශනා කරන මොන තරම් පැහැදිලිකමක් තියෙනවද අන්තිමට මේ විසක් උපාසකතුමාගේ ප්‍රශ්න කිරීම අනුව ඒ හරි ලස්සන. ඒ කියන්නේ මුගාවක් විස්තර සහිත කතාවකට යනවා. ධර්ම දේශනා ඉවර කරන්න ඕන නිසා මම ඒක මතක් කරනවා. ඒක සූත්‍රයේ අවසානයේ මේ ධර්ම දේශනාවට අවසානය කරන්න පුළුවන්. ඒ උපාසකතුමා අහනවා සුඛ වේදනාව කුමන දෙයක් ප්‍රතිභා කරත්තේ? සුඛ වේදනාව දුක්ඛ වේදනාව ප්‍රතිභා කරත්තේ. සුඛ දුක්ඛ වේදනාව කුමක් ප්‍රතිභා කරත්තේ? දුක් වේදනා සුඛ වේදනා ප්‍රතිභා කරගෙන. ඒ කියන්නේ දුක දැනගන්න සුඛයමයි අවබෝධ කරන්නේ. සුඛය දැනගන්න දුකමයි අවබෝධ කරන්නේ. මුලසුන් දැනගන්න ඕන, ඊතල ගැන දැනගන්න ඕන. මොකද මේ දෙකටම තේජෝ කියලා කියන්නේ. ඒ වේදනාවේ පැති තුනක්. අදුක්කම සුඛ වේදනාව ඒක මෝහය තමයි ප්‍රතිභා කරලා තියෙන්නේ. නැත්නම් අවිද්‍යාව. ඊට පස්සේ ඒ විසාකෝපාදක තවහන අවිද්‍යාව කුමක් ප්‍රතිභා කරගෙන ඇතිද? විද්‍යාව. විනිවිද කියනවා නම් අපි අවිද්‍යාවෙන් බව දන්නවනම් ඒක තමයි විද්‍යාව. අපි හිතන්නේ වෙන මොකක්දෝ කේජු කැලක් හම්බෙයි කියලා විද්‍යාව කියලා. ඥානය කියලා ප්‍රඥාව කියලා සම්‍යක් දෘෂ්ටි කියලා මොනම දෙයක් අත්දැක වෙනවා. ඒක පෙන්වලා දෙන්නේ අපි දැන් ඉන්න මොහ අන්ධකාරයේ ස්වභාවය. ඒකට මේ විද්‍යාව කොමක් ප්‍රතිභා කරත්තේ? ඒක විමුක්තිය. කියන්නේ යම් කිසි ඥානයක් අපිට ලැබුණා නම් අන්නේ නැහැ. අනුන් එක ආශ්‍රය කරගන්න බැරි තත්ත්වයක් ඉන්නේ සැහැල්ලුවක් එන්නේ. ඊනවට වැඩි මේ පද්ධතිය තමයි ගැළපෙන ස්වරූපෙකුත් ඕන කෙනෙක් ප්‍රශ්නයක් ඒ බුද්ධලවගේ විසඳන භාවිකුයි එන්නේ. නිසා මෑත කාලේ සෑහෙන පිරිසක් ඒ ධ්‍යාන ලැබලා තියෙනවා මාර්ගඵල ලැබලා තියෙනවා අනික් අයටවත් ඉන්න නැහැ හැම වෙලාවෙම ගිහලා ඒක ගහපා දෙනවා අරක එහෙමද මේක මෙහෙමද කියලා ඉතින් ඒකට කියන්න තියෙන ඉතින් සෝරි කියලා තමයි කියන්නේ මේක විද්‍යාව නම් පහළ වුණේ විමුක්තියයි ඒක ස්වභාවයේ මිදීමක් තියෙනවා එතකොට විසාකෝපාසකන විමුක්තිය කුමක් ප්‍රතිභා කරත විමුක්තිය නිබ්බාණේ ප්‍රතිභා කරන. ඊට පස්සේ විසාකස් මහනවා නිබ්බානේ කුමක් ප්‍රතිභා කරන. ඊට පස්සේ සම්මදිනගෙන දැන්න මට්ටම් පෙන්වයි කිය. ප්‍රශ්න අහගෙන යන්නේ අපි අවසාන භ්‍රමචර්යය කෙලවර නිබ්බානේ නිබ්බානේ කුමක් ප්‍රතිභා කරන්නේ. ඒ නිසා ඔබතුමා දැන් ඉතින් ප්‍රශ්න අහන්න පුරුදුලා ප්‍රශ්න පන්නගෙන ගියයි කිය. ඒකල කියන කරුණා කරලා මේ අපි කරපු ධර්ම සංවාපේ සර්වචනාතික කියලා පොඩ්ඩක් මතක් කරලා සර්වචනාතිකින් අර්ථ ගන්නයි කියලා. පස්සේ විසාකු පාරකතුමා සම්පූර්ණ report එක ගන්න ගිහිල්ලා ඒ වාර්තාව ਸਰවඥයන් දුන්නා පස්සේ කියනවා විසාකු පාසක විපාක විපාක විසාකය සම්බඳින පඬිසයි සම්බඳින මහා ප්‍රඥයි උඹ මයි ළඟටයි ලෝ ප්‍රශ්න අහුවනම් මටත් ওই ටික තමයි කියන්නේ ඒ නිසා කොයි තාලෙටම දරන්නේ කියලා. ඒ නිසා මේක ශ්‍රාවක භාෂිතයක් විදිහට නෙමෙයි පොතට යන්නේ ਸਰවඥ භාෂිතයක් විදිහට. ඒක නිසා ස්ත්‍රියාවක් වුණත් මෙවැනි ධර්මයක හොඳුවට ගැඹුරකට ගියාට පස්සේ ඒ කොච්චරක්නම් Tamante කියන ඔය සාමාන්‍ය ලෝකයේ තියෙන ස්ත්‍රී ගති නැත්නම් ඒ දුර්ලභතාව මිදගෙන අර විසාකාවගේ Tamange ස්වාම පුරුෂයා වුණත් Taman පිළිබඳව ඒක තරහට කරන දෙයක් නෙවෙයි ප්‍රශ්න විචාරයකට ආපුවාම මොන්න තරම් නොදැක්ක පැත්තකින් ඒක පෙන්ලා දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා ඉතින් ඒක නිසා වෙන්න ඇති මම හිතනවා කලින් කිව්වා වගේ ඉස්ත්‍රි පක්ෂයේ මේ සූත්‍රයට කැමති නමුත් ඒක ලොකු ආරාධනාවක් වෙන ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තේ නෑ. මේ අදුක්කම සුඛ වේදනාවට අභිවෘත් වීම. ඒ වගේම සුඛ වේදනාව කවදාකවත් එන්න බෑ දුක නැතුව. දුක් වේදනාව කවදාකවත් එන්න බෑ සුඛ නැතුව. අපි ඉල්ලනවා දුක නැතුව සුඛ විතරක්. ඒ කියන්නේ සතිය කාර්යයක් කරන්න තියෙනවා රජිනී ගොළුවේ තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහකට එපයි කියන්නේ. කවදාකවත් කරන්න බෑනේ. මේක තමයි මේ භෞතික විද්‍යාව කියන්නේ රසායන විද්‍යාව කියලා කියන්නේ ලෝක ශාස්ත්‍ර කියලා කියන්නේ අභිවෘද්ධිය කියලා කියන්නේ සරුවචනංශ උකට කියන්නේ මොකද්ද ලෝකායත අභිවර්ධනය කියලා කියන්නේ සුසාන අභිවර්ධනය කියලා. සෝහොන්කොත් විතරලු අන්තිමට වැඩේ. නිසා පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙච්චර වේගෙන් දුවනකොට අපිට යටිබහුව වෙන කොටස් කොච්චරනම් සත්‍ය අකුලල පැත්තකට දානවද. ඒ නිසා අපි අඛණ්ඩ සත්‍යයෙන් කටයුතු කරනවා නම් දුකෙත් සුකෙත් අදුක්කම සුඛ වේදනාවේ පුදුමාකාර ධර්ම රසයක් තියෙනවා. මේ තෝරන තාක්කල්, බේරන තාක්කල්, වර්ග කරන තාක්කල් අපි ඉතින් එක හැක් වහගෙන ගැඹුරු බලන්න හදනවා. ඒ කවදාකවත් ගැඹුරු බලන්න හම්බෙන්නේ. ඒක නිසා මේ දැන් නම් පැයකට වැඩි කියලා කාලය ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල චුල්ල වේදාල සූත්‍රයෙන් මම හිතන්නේ 10 එකක් විතර වගේ කොටස් ගත්තේ. හැබැයි ඉතින් මේ කොටස තමයි මට ඇත්තටම කියන්න ඕන කොටස. මොකද මගේ ජීවිතේට බොහොමත්ම සම්බන්ධ නැත්තම් දැකලා රසවත් වෙච්ච කොටස්. නමුත් මේක චතුරාර්ය සත්‍ය ආර්ය ත්‍රිශික්ෂාවට බෙදෙන හැටි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අනුව සංඥා වේදිත නිරෝධයට යන හැටි ඒ වගේම හරි ලස්සන පැති ටිකක් තියෙනවා. ඒ වෙලාවට අර මූලධර්ම වශයෙන් නම් කියලා නිම කරන්න බැරි ගුණයක් තියෙනවා. මම සම්බන්ධ කරන්න උත්සාහ කරේ මේ වේදනාව පිළිබඳව කොටස මේක වේදල්ල ධර්මයක් නිසා වේදල්ල කියලා කියනවා වේය හඳ හදන හොඹහේ අන්තිම දල්ලටක් කියනවා. මිනිස්සන්වනේ වේදල්ල කරනවා කියලා වෙනම හැටක් තියෙනවා හරියට වේයෝ ඉන්නවා. වේදල්ල ඒ වගේ මේ මෙතන සඳහන් කරන්නේ අන්තිම ගැඹුරම සරුවචන දේශිකා. ඒක නිසා මේක අහලා මේකෙන් තේරුම් ගන්නවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම භාවනා කරලා තියෙන්න ඕනේ. භාවනා කරලා පුංචක් හරි. අපි දැනගෙන තියෙන ආශාස ප්‍රසවාසයේ දෙකේ වෙනස අඩු ගන්න මේ දෙක අතරමැද අපි අන්ධකාරින්න බවයි. එහෙම කරනකොට නම් අපිට විශාල අභියෝගයක් විශාල කුසල ඡන්දයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ කාලය තුළ මට තිබුණේ අවශ්‍යතාවය එච්චරයි. යම් කිසි කෙනෙක් මේ දෙක අන්ත දෙක දැකලා තියෙනවනම් ඔය අන්ත දෙක මාර්ගයෙන් මිස මැදට කවදාකවත් එන්න බෑ නමුත් මැද තමයි සත්‍යය තියෙන්නේ. ඒ අන්ත දෙකට පයින් ගහන්න යන්න එපා. කාමසුබල්ලි කාමියෝගයත් අත්තිකිලමතාමියෝගයත් දෙක අතරලා තමයි සරුවචනන්සේ අතරමැදි මාවත ආවේ. නමුත් ඒ දෙකේ අපිට වැඩි සරුවචනන්සේ කාමසුබල්ලි කාමියෝගය යෙදුණා කුමාරසප විඳලා තියෙනවා. ඒ වගේම අපිටත් වැඩි අපකිටමතාන යෝගයේ වෙද්දා දුෂ්කරවත පුරනකොට ඒ දෙක දන්න නිසායි කරුවචනාශ්‍රම මධ්‍ය ප්‍රතිපදාව පුළුවන් උනේ. ඒ සමහර හිතනවා ආමසුකල්ලි වරන් යෝගයේ ලෝකෙන් අයින් කරන්න ඕනේ. ඒ අත්තු සම්පූර්ණ අල්පේක ප්‍රතිපදාවට යන්න හදනවා. ඒ කියන්නේ ඒකාන්තෙම කෑයක් වැහෙනවා. නැත්නම් සමහර කියනවා නෑ මේක බොහොම සුවසේ කාමසුකල්ලි කාණේ කරන්න පුළුවන් දුක් විඳින්න බෑ කියලා. එතකොටත් එක හැක් වෙනවා. දැස් දෙකම ඇරියොත් තමයි මධ්‍යම ප්‍රතිපදා. ඒ නිසා ආස්වාද ප්‍රසවාස දෙක පේනවා නම් නිවන් දකින්න පහසුකම් තියෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ මේ එකින් එකට මාරු වෙන හැටි අතරක් නොදවා දිගුවර පරීක්ෂා කරනකොට තමන් මේ වෙනකොටත් ළඟා විය යුතු ගොඩාක් ඒවා ළඟා වෙලා තියෙනවා. නමුත් ඒක නොදැනුවත්කම නිසා ඒකට පත් දාලා වහනවා. ඒකට අවදි වුණා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා සර්වචනාන්ති ආශ්‍රය කරයි කියලා අපිට කිසිම දෙයක් අලුතෙන් ලැබෙන්නේ මේක මෙතුවක් කල අපි ළඟ තිබුණ බව දැනගන්න හම්බ වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍රාගෙත් ලැබෙන්නේ ඒක තමයි ධර්මෙමුත් ලැබෙන්නේ. ඉතින් ඒ කටයුත්තර යම් ප්‍රපාණයක් හෝ මේ පැයකුත් විනාඩි 15ක් කාලසුව ලැබුණා නම් මම හිතනවා ඒක දෙපාර්ශ්වයේ කොටිමේ ලැබිච්ච ලාභය කියලා. නමුත් ඒක සාක්ෂාත් කරන්නේ කරන කවදාහකත් ඒක පාක්ෂිකව කරන්න බෑ. දැනට තමන් කරන මොනම භාවනාවක් හෝ වේවා ඒ භාවනා දිගේ බොහොම සාදරව අඛණ්ඩව සත්‍ය ප්‍රවැත්ීමේ නැත්නම් නොසලෙන දල්වාගත් වීර්යයෙන් අඛණ්ඩ සත්‍යයෙන් කටයුතු කෙරුවොත් ඒ අරමුණේ ඉන්නා තාකල් අනිවාර්යම චතුර සතර සතර රත්පත්හන දිගේ අපේ සතිය පිහිටීමයි වෙන්නේ එතකොට මේ සම්මුති ධර්ම බෙදගෙන අපි ඒ පරමාර්ථ ධර්ම වලට බැමිණීමේ ඒ ධර්ම වල කියන මේ ස්ත්‍රී පුරුෂ භාව නැති අනාත්ම ස්වરૂපේ තේරුම් අරගැනීමේ ඒ අර සංඥා වේදික නිරෝධයට ගිය කෙනෙක් ඇස් දෙක අරපු ගමන් ඉස්සලාම් පේනා වූ අනිමිත් අපහිත ශුන්්‍යත කියන විමුක්ති මාර්ගයකින් නිර්වාණ සාක්ෂාත් කරන්න වගේ භාවනා කර නැත්නම් තමන්ගේ භාවනා තුළ පූර්ණ ආසද ප්‍රසාර දෙක දැක ගන්න ලැබේවා ඒ වගේම බින්දිනා කියන භාවනා කරනවා නම් මුලපටන් අවසානයේ දක්වාම බින්දිනා කියන වැඩ ගන්න ලැබේවා සක්මන් කරනකොට වම් පායේ සිට දකුණු පාය හමාර වෙනතෙක් සම්පූර්ණ සතිය පිහිටවා ගන්න ලැබේවා යනකොට එනකොට කනකොට බොනකොට ආස්වාද ප්‍රසවාස කරන වගේම දිගටම සම්පජන්‍ය පිහිටවා ගැනීම නිවන් නොදැක්කත් රහතන් වහන්සේ නමක් වගේ පූර්ණ ජීවිතය ගත කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේකේ දේශනාව මෙතනින් මම නැවත කරන්න බලාපොරොත්තු වෙනවා තම තමන්ගේ සුතුමේ ඥාන වලට ප්‍රායෝගික ඥාන වලට මේකෙන් ඒකාන්තයෙන්ම ශක්තිය බලය ලැබේවා ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලා ගියා වැඩි දැන පැයකට පැයකට විනාඩි 20ක් අතර ගත වෙලා තියෙනවා. කොහොමද? අපි මේ වෙනකොමුත් ඇත්තටම පටන් ගන්නකොට විනාඩි 10ක් විතර අපේ ස්වාමීන් වහන්සේලා විශේෂ පාංශකූලයක් තිබුණ නිසා මම ආවිච්ච බව මතක් කරා. නමුත් මේ රාත්‍රී කාලේ නිසා නැවත අපි ගෙවල් වලට යාගන්න ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා දැන් මේ මතක් කරපු කාරණා පිළිබඳව කාගේ හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් අදහස් මතකතාන්තර කියනවනම් අපි ඒක සුළු වේලාවක් බලලා එහෙම නැත්නම් අපි මේ පිළිපිසක් එකතු වෙලා මේ කරන උදාන කටයුත්තෙන් යම් කුසල් ප්‍රමාණයක් උපදිනවා නම් ඒ කුසල් ශක්තිය පේනෝපෙන සිය දෙනාටමත්පත් වේවා. අපි තනිය වැඩි ගුරුවරු දෙමව්පියත් මේක දැක සාදි කියලා පින් අනුමෝදන් වෙත්වා. ඥාතිනුත් පින් අනුමෝදන් වෙත්වා. දිවි ජීවිතාව සමාදන් වෙත්වා කියන අදහසෙන් අපිට තියෙන්නේ පින් පැමිණීම කරන්නයි. ඊට පස්සේ මම සුළු වේලාවක් පන්නව කාට හරි මොනවා වෙයි මේ උණුවේම කියන්න කරන්න දෙයක් තියෙනවා කියලා. ඇත්තට මේක මේ මේ හුඟක් කාලවට ඔය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනවල හුඟක්ම කිව්වේ ඒකයි. මේ හිතවිලි ධාරාවක් තමයි හිත කියලා කියන්නේ ওই දෙක මැද නිවන තියෙනවා කියන්නේ. අපි වගේ අයින් කරන්න හදුවොත් කවදාකවත් නිවනත් එකම තමයි අයින් වෙන්නේ. ඉතින් හිතවිලි එන බව හොඳට දන්නවනම් ටික වේලාවක් යනවා තියෙනවා මේ ප්‍රවාහය යන්නේ කැඩි කැඩි කැඩි කැඩි. ඒක ඒකාකාර ප්‍රවාහයක් ඇත්තෙම නෑ මේකට කියන සම්පති ඝණය කියලා. ඒ සම්පති ඝණය කැඩුවට පස්සේ ඒක කුටි කුටි කුටි කුටි යනවා. ඒ සෑම කුටි දෙකක් මැදම අපිට ඊට පහසුවක් තියෙනවා වේදනාපච්චය තණ්හාද වේදනාපච්චය පඤ්ඤාදි කියලා බලන්න. ඒක හොඳම වැඩේ තමයි විසිකරන තමයි තියෙන්නේ. නමුත් මේ කුට්ටිය 100ක්ම බලන්න ඕනේ. හිතවිල්ලක් කියනකොට ඒක මුලමැදක බලන්න. හිතවිලි පද්ධතිය කරන මුලමැදක බලත හැකියි. හිතවිල්ලකත් කැලි කැලි කඩන බව දන්නවනම් දැක ගන්න පුළුවන්. දැන් මේ පොළවේ මේක හොඳට එකට එකට වද්දලා වානිස් කරලා තියෙනවා නම් මේ පැත්තෙන් ගත්ත දූවිලි ටික අර කෙලවරට යන කම්ම ගෙනියන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේක හැදිලා තියෙන්නේ කෑලි කෑලි කෑලි කෑලි එකතු කරලා. නමුත් අර උඩින් ගහලා දෙන තුනී තට්ටුව නිසා ඒ දූවිලි ටික මෙතන අතෙන්ද යනකොට වෙන්නේ හරියට එකලැල්ලක් වගේ. මෙන්න මේ වගේම තමයි හිතුවේ. මේ වගේ තමයි ආස්වාස් ප්‍රසවාසයේ හම්බෙන ස්පර්ශයක්. මේ වගේ තමයි ශබ්දත්. ශබ්ද කියනකොට කියන්නේ මම කියන ශබ්දය අහනකොට පළවෙනි මයන් අහන මිනිහා නෙවෙයි දෙවෙනි මයන් අහන්නේ. ඒ දෙක අතර වල ලෝකයක් වෙනස් වෙනවා. ඒ වගේම ස්පර්ශ, ඒ වගේම රස, මේ දේවල් අතර පුදුමාකාර ඉඩ දෙනවා. අපි පුදුම දක්ෂයෝ මෙන්න මේක එකතු කරලා එකයි කියලා කියන්නේ. මේ අනිත්‍ය සංඥාව අමතක කරලා නිත්‍ය සංඥාව උඩ ගහන්නේ. මේක තුනේ දුක විපරිණාමයේ පෙනුවද සුඛ සංඥාව හදාගන්න. මේකේ තියෙන අනාත්ම භාව වෙනුවට ආත්ම සංඥා හදාගන්න. ඒ නිසා හිතවිලි දෙකක් හතරක් පැහැදිලිවම යතුරු තියෙනවා. හැබැයි ඒකෙත් නතර කරනවා. මොකද ඉතාමත්ම වේගෙන් ගමන් කරන පාරක් හිතවිලි කියලා කියන්නේ ඒකයි හිතවිලි දිහා මොකද හොඳම වැඩේ තමයි අපි රූප ධර්මයකට හිත යොදාගෙන ඉන්න ගමන් හිතවිලි එන්න කියනවා නෙවෙයි හිතවිලි බලනවා නෙවෙයි හිතවිලි එනවා ආන්නේ හිතවිලි දිහා මූල ධර්මයේ මූල කර්මස්ථානේ ඉන්න ගමන් දැක ගන්න පුළුවන් නම් හිතවිලි වල ඉතර විශ් කරන්න දෙයක් නැහැ. ඒක හොඳටම වෙන්නේ සක්මන් කරනකොට හොඳට පුහුණු කරලා සක්මන් කරනකොට මැද හරිය සක්මන් කරනකොට හොඳට পায় වම ඔසවනවා. ඊළඟට තබනවා වශයෙන් විපස්සනා වශයෙන් මෙලේ කරනකොට ඒ කරන ක්‍රියාවලිය තුළ හිතවිලි කියලා කෝටි ගණක් ඇවිල්ලා අපේ හිත අල්ලගන්නේ. අපි ඒකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. අපි යම් වෙලාවක හිතවිල්ලක් නැති කියලා හිතුනොත් හිතවිල්ල එනවා. අපි අර ගන්න සතියෙම නැත්නම් ප්‍රය මෙහෙවීමේම සතිය යුක්තව දැන් හිතවිලි වලින් එන්න පටන් ගන්නවා. මම නිසා ඒ නිසා හොඳ සතියෙන් ඉන්න ඕනේ කියලා හිතවිලි එද්දි හිතවල භවතිද්දි පයේ වෙනස බලන්න ගියොත් අර හිතවිලි නිකම්ම ඒ ඒකට වැඩ ගන්න දොර අර ගන්න බැරි වුණා වගේ වැටෙනවා. ඒ නිසා වෙන විදිහට කියනවා නම් වැහි උලම් තියෙන වෙලාවක වහලේ හොකට තිබුණාට තනිය දුරට අරලා තිබුණොත් හුලං ඇසට ගෙමැද්ද තෙමෙනවා. ඒ වෙනාට වැහිදුණා මේ උළු දොරවල් යන්නේ වහලා දැම්මොත් වැස්සට හුලං ඇසට වැඩ ගන්න බැරුව යනවා කියලා. ඒකට වේලි ගෙබීමක් නඩත්තු කරන්න. ඒ වගේ අතෝරක් නැතුව හිතවිලි නිතරම කියනවා. අතෝරක් නැතුව නිතරම ශබ්ද වටේ ඇහෙනවා. කය ජීවත් වෙන බාට හොඳටම සංඥා තියෙනවා. නමුත් අපිට පුළුවන් නම් ඒ අතරමැද ගත්ත මූල කර්මස්ථානේ බලනින්ද ඔන්න වෙලාවක අපිට කියනවා මූල කර්මස්ථානේ පවතිච්චි හිතවිලි එනවා. ඒ හිතවිලි පුරුක් පුරුක් පුරුක් පුරුක් වශයෙන් කියන්නේ ධම්මලට ඇමිනිලා නැහැ. ආනේ දෙකක් මැද අතර තියෙනවා. මේ අතරට යන්න බෑ. ඒවා පිළිබඳව වර්ගීකරණයකින් තොරව බහිද්ධා ක්‍රමෙන් මේ පරතෝ සංකල්පෙන් බලන්න නැතුව කරන්න. ඒවත් එක හැප්පිලා කරන්න බෑ. ඒක බොහෝ වෙලා බලනකොට වෙනවා. හිතිවිලි දෙකක් අතර මැද උනත් මේකෙන ඊට පහසු තියෙනවා. ඉතින් එහෙමනම් අනිකුත් දේවල් පිළිබඳව ඒ මූල ධර්මෙම හිතා ගන්න පුළුවන්. ඒක තමයි ඇත්තට මම අර උත්සාහ කරුවේ ඒක ආස්වාදයක් සහ ප්‍රස්වාදයක් දෙක අතරමැද තියෙන මේ නොදැනෙන තැන. දුක් වේදනාව සුඛ වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව කියන එක ඔය ඔය කියපු නිදර්ශනෙ එක නියෝජනය වෙන්නේ නැහැ. මෙතන මේ කතා කරන්නේ මේ කියන්නේ අපි කියමු අපි වාහනයක යනවා. වාහනයට යනකොට විදුරුතුමාට අනිවාර්යයෙන්ම ඉස්සරහ තියෙන විදුරුවෙන් බලන්න යන්න වෙන්නේ. ඒ පුද්ගලයා එකකින් ඉස්සරහ සිට වෙන මිනිස්සු පනිනවද වාහන යනවද සංඥා ලැබිලා තියෙනවද කියන එක උගෝ සැලකිල්ලෙන් බලන්න යන්නේ. ඒ බලන්න යනකොට ඒ පුද්ගලයාට පැත්තේ තියෙන වීසු වලින්මුත් පේනවා. සයිඩ් කණ්ණාඩියමුත් පේනවා. ඇතුළේ ඉන්න කට්ටිය කතා කරනවත් තියෙනවා. නමුත් ඒ පුද්ගලයා දිගටම අර වින් ස්ක්‍රීන් එක හොඳට බලන්න යනවා. අර අනිත් පැත්තේ තියෙන දේවල් වලට අපේ හිත එච්චර යන්නේ නැහැ. ඒවා අපිට ගැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. ඒවා නිකන් මේ ආවා ගියා මතක හිටින්නේ නැහැ. ආන්නේ වගේ අපි සුඛ වේදනාවක ඉන්නකොට ඒ සුඛ වේදනාව ලබා ගැනීම නැති කැහුල කම නිසා ආදර නිසා කෑදර නිසා ඒක එනවා දන්නෙත් නැහැ යනවා දන්නෙත් නැහැ ගිය ගමන්ම ඒක දුකකට පෙරලෙනවා අපිට වෙන්නේ කෙලින්ම දුකේ සුඛේ ඉන්න දුකේට පෙරුණා වගේ නමුත් නෑ කවදාකවත් එහෙම වෙන්නේ සුඛ වේදනාව ඉඳලා හිත බිඳුවටම ගිහිල්ලා ආයේ දුක් වේදනාවට නැගෙන්නේ ඒ නිසා සුඛ වේදනාව කියනවා දුක් වේදනාවට යන අතරමැදි ඒ මාර පිටක් තියා බලනකොට වගේ හැඟීමක් නැති වෙන අවස්ථාවේ ඉච්චරම හොඳට ඒ ප්‍රශ්නේ හොඳට නියෝජනය කරන්නේ මේකෙදී මේ මංගා උත්සාහ කරා මේකට මොකක් හරි ප්‍රායෝගික නිගමනයක් දෙන්න බොහොම අමාරුයි ඒක මේ මතු කරලා දෙන්න මම දැක්කේ වඩාත්ම මේ ප්‍රශ්නේ අහන වෙලාවට ඉස්සෙල්ලා මම කල්පනා කරලා තිබුණා හිතාගෙන මට තේරුණේ ආස්වාසයේ කොහොමද ආස්වාස දැනීම ප්‍රස්වාසයේ හොඳට දැනෙන ප්‍රස්වාස ගැනීමත් අතර මැද මේ හුලං ගනුදෙනුවක් නැති තැන අපි මොකද්ද විඳින්නේ? අපි එතන අවදිද? අපි එතන ඒ සත්‍යර සාධරද කියලා බලන එක තමයි මට මේ තාක්කල් හම්බෙලා තියෙන හොඳ නිදර්ශනයක් මම අහන්න කැමතියි සභාවේ ඉන්න කට්ටියට මේ තවත් ඒ වගේ හොඳ නිදර්ශන මේ මහත්තයාගේ ප්‍රශ්නට අතු බල දෙන්න පුළුවන්ද කියලා අනිත් එක තමයි ඔර්ලෝසු බට්ටගේ හෝ මේ උන්චිලාගේ උපමාව කොන්දේක තමයි බොහොම විචිත්‍ර නමුත් වයින් නැති වුණාට පස්සේ ඔර්ලොස් බට්ටට මොකද වෙන්නේ? පැදුම් නැති වුණාට පස්සේ ඔන්චිලාට මොකද වෙන්නේ? අර මැද තියෙන. නමුත් හයියෙන් වේගෙන් යනකොටත් ওই මැද තියෙනවනේ. ඒක අපි දකින්නේ නැහැ. ඒ වෙලාවේ තමයි බොහොම වේගෙන් එහාට මෙහාට යනකොට අපි දකින්නේ කොන් දෙක දකිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා හොඳ ඔන්චිලාගේ බලන්න මේ පැදුම් ගන්න එපා. කොහොම යන්න අරින්නේ කියලා. අන්තිමට මොකද වෙන්නේ? හරියට ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා වෙන දෙයකට හිත ගියේ නැත්නම් අර මැද වේදනාවට එනවා. නිසා සුඛ දුක්ඛ වශයෙන් මේක ගත්තත් වෙන ඕනේ ජීවිතයේ තියෙන ඕනෙම සංසිද්ධියක් ගත්තොත් සුඛ දුක්ඛ දෙක හරි එකිනෙකට පරස්පරයෙන් කාවේ විචිත්‍රයි. නමුත් අනිත් හැම තැනකදීම මේ ආපු ප්‍රශ්න කියන්නේ හිතවිලි දෙකක් අතරමැද. හිතවිලි වල සුඛ දුක්ඛ නැති වුණා. හිතවිලි දෙකක් අතරමැද ඒ අතර ලින්ක් එකක් තියෙනවා. පුරුකක් තියෙනවා. ආන්නේ පුරුක තමයි රහස තියෙන්නේ. අපි බලන්නේ ඒකනේ අපි බලන්නේ අර හයියට අහු වෙන කොටයි. අහු වෙන කොටයි යොමුක් විතරයි තියෙන අර අල්ලන්න බැරි තැනට යොමු කරවන්න යොමුව තියෙනවා. ඒක තමයි මේ සුත්තයෙන් සිතාමේ අල්ලගන්නේ. නමුත් ප්‍රශ්න තියෙන දෙක අතරමැද. නැත්නම් කාටුන් චිත්‍රේ රූප රාමු දෙකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ දෙක අතරමැද ඇති කරනට අන්ධකාර කොටහේ තමයි මායාව සිද්ධ වෙන්නේ. ඒ දෙකම තමයි අපි ප්‍රක්ෂේපණය කරන්නේ. ඉතින් ඒක කරන්න තමන් පිළිබඳව තමන්ගේ සැකයක් ඇති වෙන්න ඕනේ. මේ ඇහෙන් පෙනෙන දේ තේරම අපි කියන ඇහැට දැක්කොත් නෑ අත ගාලා බලනකන් ෂුවර් නෑ කියලා. අත ගාවොත් කියන ඇහැට පේනකන් ෂුවර් නැහැ කියලා. ඒ දෙකම කෙරුවට පස්සේ අපි කියනවා ෂුවර් කියලා නමුත් ඒක ෂුවර් නැහැ. ඒක ෂුවර් නම් ඔය ඉඳලා හිටලා කවුරුත් ඔය පඳුරයට ආරෙම නිවන් දකින්න වෙනවා. කවදාකවත් වෙන්නේ නැහැ. හරියටම සුතේ ලබන්න ඕනේ හරියටම භාවනා කරලා මේ කාරණාවට పూర్ව සැලසුමකින් යුක්තව වැටි වැටි වැරදි වැරදි යන්නේ යන්නේ යන්නේ ඒ ප්‍රයත්නේ නම් යම් කිසි විදියක ඒ පුද්ගලයා තුළ ගොඩනගෙන අධ්‍යක්ෂණ පද්ධතිය මෙතෙන් යන්න පුළුවන් ගතියක් එනවා. ඒකවල තියෙන කාලයක් යනවා. නමුත් ඒක වටිනවා. ඒක හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳව ඒක අනිදර්ශනය කියන්නේ නිදර්ශන පෙන්වන්න බෑ. අන්ධ භූතයි. ඒක මායාකාරී. ඒ නිසා ඒකම තමයි මේ ධම්මදිනාව පෙන්වන්න හදන්නේ. ඒක දන්නවනම් ඒකට අවදි නම් අපිට ඇත්තටම රූප බැලින්න අන්ධෙක් වගේ කරන්න වෙන්නේ. ඔව් වගේ නිමිති ගන්න බෑ. ඔව් වගේ ලකුණු අරගෙන බෑ. සද්දයක් ඇහුණා නෑ ඇහුණා වගේ කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒවල් වල රණ්ඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් විසඳුම සඳහන විමුක්තිය සඳහන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ වගේ පුරුදු කරන්න ඕනේ. අර ඉන්ද්‍රයන්ගේ තියෙන තද්ද බල කුපිත ස්වභාව ටික ටික ටික ටික අඩු කරන්න ඕනේ. අඩු කරන යනකොට යනකොට අර ඔන්සිලාවේ රජුන් නැතුණා අර මැද තැනට ආපුහම දැන් අර වෛද්‍ය විද්‍යාව කියන්නේ ඔන්න ඔතන තමයි. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවේ තමයි පූර්ණ සුඛ කිරීමේ ශක්තිය තියෙන්නේ. හීලින් පවර් එකේ තියෙන හරියටම එතනයි. අර මම ඒ දවස්වල සංගීතය ගැන මම ඒතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. බීතෝවන්ගේ තියෙනවා මේ සිම්පෝසියම් එකක් පැස්ටෝරියල් සිම්පෝසියම් එක. නම්බර් 7 එක ගොඩ ඒක නම් හොඳම. ඒක අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ ගෝපලු සංස්කෘතියක බොහෝම නිස්සද්ද තැනක සද්දයක් ඇති කළ දීලා කියනලා කියනලා කියනවා සද්ද නැති තැනද කියනවා. එක චිත්තක්ෂණ තියලා ආයෙ ශබ්ද පටන් ගන්නවා. අර ශබ්ද නැති එක තමයි හොඳම මියුසික් එක. හරියට ගෙවනවා ඕකට අපි. හොඳම හොඳම සිම්පෝසියම් එක. ඒ වගේ තමයි අපි ඒක ලියවල ඉතින් රාජධානි වලට යනවා. කානිවල් වලට යනවා. ශබ්ද තියෙන තැන් වලට, රූප තියෙන තැන් වලට කියනවා නිවන ඕනේ කියලා. ඉතින් අපිවත් අඩුවාර දැනගන්න ඕනේ මේ ගින්නට මෙහෙම පිටුට දම දමා නම් ඒ ගින්න නෙවෙයි කියලා හිතන්න අමාරුයි. නිසා අපි දැනගන්න ඕනේ මේක කවුරුත් දීපු දුකක් නෙමෙයි උඹම කරගත් එකක්. අපි කියලා ඇදගෙන නාන්නේ කියලා. ඉල්ලගෙන කන්නේ. ඒක නෙවෙයි අල්ලපු දෙයක් නඩු ගන්න. මානව අයිතිවාසිකම් පිළිබඳව නඩු. කිසිම දෙයක් ඇත්තේ නැහැ මේ කරුවත් සමාසෙ පෙන්ලා දෙන ක්‍රමේ. ඒක අමාරුයි. අත්‍තර මූල කර්මය වශයෙන් හිතට හිරගන්න බොහෝම අමාරුයි. නමුත් මේ පිළිසක් එකට උත්සාහ කරනවා කියන එකත් විශාලම ලොකුම දෙයක්. කාට හරි මේකට මේ චින්තාමය වශයෙන් ඕලම ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක සරුවත්යන් වහන්සේලා පවා සාදු කියන දෙයක්. ඉතින් අර මට මතකයි අර ඥානරාම ස්වාමීගේ පොතේ සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා තියෙනවා. මේ උත්තර කාර්යාවකට, උත්තර ක්‍රියාවකට බැහැලා තමයි ඇහ කන දිවනාසේ සංවර කරගෙන මගේ දේ හිත යොදාගෙන ඉන්න මිනිසෙකුට සාමාන්‍ය ලෝකයා කියලා කියන්නේ භාවනා පිස්සයිය. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා නැමිලා වඳින්න පුළුවන් නම් වඳිනවා. ඒක නිසා හරියට මේ වැඩේට බහැපු කෙනෙකුට ලෝකයා කෙලපිරිච්ච padikkaමකට තරම් සලකන්නේ නැහැ කියලා සාන්දි කියලා කියනවා. ඒක තමයි අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන කියලා දෙන්නේ. දැන් නොදැක්කත් කමන්නේ මේ වෙන දේවල් වලට ගල් කරන පිටසක් ආව ඉන්නකොට අර ඉදිරියට යන පුරුෂයාට ලොකු මේ ආස් අස්සසිලක් සිද්ධ වෙනවා. ඒකයි පුළුවන් තරම් බලන්න ඕනේ ඒ කුපිත වෙන පැති නැතුව සත්පුරුෂ පැත්තට එහෙම නැත්නම් මේ සංසිඳන පැත්තට යන්න පුළුවන් නම් ඒක අතරමැද එක්කෙනෙක් දෙන්නෙක්වත් මේක සාක්ෂාත් කරණයක් කරන්න. එහෙම නැතු මේ දුවන ජීවිල්ලේ මේ කරන කසකැවිල්ල දිහා බලන ඉන්නකොට පුදුම හිතෙනවා. මොකද මේ වෙන්නේ කොහෙද මේ යන්නේ මෙහෙම ගිහිල්ලා කොහෙද මේ චිත්ත පීඩාවකින් තොර ලෝකයක් ඇති කරගන්නේ අසහනෙන් තොර ලෝකයක් ඇති කරන ඕක කරන හරියක් කාලේ අසහන වැඩි කරන වැඩ. ඒක ඒකල්ල දුදරුවන් විශේෂයි සංස්කෘතිය વિશે අපි හරියට විශ්වප වෙනවා. අපිට ඒක කරන්න දෙයක් ඇත්තෙම නෑ එකම දේ තමයි Taman පුළුවන් තරම් මේකේ නැවතිල්ල වැඩ කරන්න ඉගෙන ගන්නවා. අඛණ්ඩ සත්‍යයෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා. යම් තැනක යම් ආකාරයක සමාධියක් ඇති වෙනවනම් ඒ සමාධිය දිහාවට ඒකෙන් නිමිත්තක් අරගෙන පුළුවන් තරම් සප්පාය කරනවා. ඇති කරලා දීලා ඒ තුල මේ සංතති ගණය ප්‍රවාහය කඩලා අර චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කලාප වශයෙන් හෝ ක්‍රමාත් සමාධියෙන් හෝ මේක දැකගත්තොත් එදා තමයි ඉතින් හැබෑ වෙනස පටන් අරගන්නේ. ඊට පස්සේ නම් අර සරුවත් යන ආශේ සතුපට්ඨාන කියන කතාව ඇත්ත. අවුරුදු 7කින් හෝ දවස් 7කින් ඊට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කණේ කලයක් මුලින් නමල වතුරක් කියලා වගේ තමයි. ඒ නිසා මේක අමාරු බව මම පිළිගන්නවා. නමුත් මේ ලංකාවෙන් බැහැරට ගියාට පස්සේ හරි කමන්නේ. මේ වගේ රුචියක් ඇති පිරිසක් මේ වගේ දෙයකට හිතියොත් කියන්න මට සතුට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනින්ම හිතන්න නැත කරමු කියලා. ඒ නිසා අපි විතරක් නෙමෙයි මේවා අහුරුතු දිව්‍යයන් ප්‍රශ්නන් පවා සතුට වෙනවා. මේ දුෂ්කර කාර්යයක් අපි කරන්නේ නමුත් ඒ පුළුවන් තරම් එකිනෙකාට ප්‍රතිවීමෙන් ඒ පුළුවන් තරම් ඍජු කරගන්න සාක්ෂාත් කරගන්න උත්සාහ කරන එක කරන්න ඕනේ. ඒ වගේම අපි යම් ධර්මමය ප්‍රීතියක් සම්භෝගයක් අපි ලැබුවා නම් ඒක ඒ පේන උපෙන සිව්දනාට අත්පත් කර දීමේ පින්කමිස දෙවියන්ටත් ගුරුතුමා අපියන්ටත් අත්ේවා ඒ වගේම අපටත් මත්තර කවදාකවත් අපණ්ඩිතයේගේ අසත්පුරුෂයේගේ දැකීමක් ඇසීමක්වත් නොවේවා පුළුවන් තරම් මේ සත්පුරුෂ ධර්ම සත්පුරුෂයන්ගේ අසුර අපිට ලැබේවා ඒ ධම්මදීන මහරතන් මෙහිණින් වහන්සේ විසාක උපාසකතුමා ආදී ඒ කිප්පා විඥාවෙන් මේ ධර්ම සාක්ෂාත් කරන මාර්ගයෙන් අපිට ධර්ම සාක්ෂාත් කරන තෙක් ඇති බාධක ධර්ම දුරු වෙලා ඒ කිප්පාභිඥාව සුඛාපි සුඛ ප්‍රතිපදාවේ ඒ නිවන සාක්ෂාත් කරගන්න අද මේ ගත කරපු කාලයේ ලැබුණ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන අදහසේ මේ ප්‍රාර්ථනා ගාතාව කියමින් අපි මේ ධර්ම ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු අපි මුලින් පටන් ගනිමු පේන පෙන්නතන පින්දීනේ එත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තෝ සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝතන්තු එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු